තෙරුවන් සරණයි පින්බර යෝගී මහත්ම මහත්මීනි අද දින අපි අපේ ගුරු ස්වාමින් වහන්සේ ෆොරස් ලේක් විහාරයේ එක් දින සිල් වැඩසටහන සඳහා වැඩමක් කර තිබෙනවා කෙසේ වෙතත් ප්‍රශ්න උත්තර වැඩසටහන සඳහා උන්වහන්සේ ස්කයිප් හරහා සම්බන්ධ වෙනවා ඇති අපි බලාපොරොත්තු වෙනවා කිසිම තාක්ෂණික ගැටලු නැතුව වැඩසටහන ඉදිරියට කරගෙන යාමට හැකි වේ කියලා. යම් හේකින් තාක්ෂණික ගැටලු මත එය සාර්ථකව කිරීමට නොහැකි වුවහොත් අපි සුපුරුදු පරිදි භාවනාව පර්යංක භාවනාව අපි ඉදිරියට කරගෙන යමු පැයක් කමාරක් දක්වා Ladies and gentlemen, Bante is visiting Forest Lake Temple for one day program. However, Bante is attending to the Q&A session via Skype. We expect that there won't be any technical difficulties and Bante can join from Forest Lake Temple to answer your questions. However, in case if there is any technical problem, we will continue to do sit-in meditation through this hour. Thank you. Venerable, Venerables, Venerable Sir. අපි ස්පේන් අපේ ෆොරස් ලේක් පන්සලේ අද තියෙන දවසේ වැඩ පිළිවෙලේ ධර්ම සාකච්ඡාව සඳහා වෙලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලාවෙම කුයින්ස්ලන්ඩ් යුනිවර්සිටියේ ඒ ක්‍රොම්වෙල් විද්‍යාලයේ පැවැත්වෙන ධර්ම භාවනා වැඩපිළිවෙල කට්ටිය අපිට තාක්ෂණය සම්බන්ධ වෙලා ඉන්නවා. Skype එකෙන් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දෙපැත්තෙම මතුවෙන ප්‍රශ්න නැත්තම් ධර්ම සාකච්ඡාවේ දෙපැත්තේ මාතෘකා දෙපැත්තටම විපිලිටම අහන්න පුළුවන් වෙන විදිහට පාවිච්චි කරන්නයි ඉතින් අපි මුල් අවස්ථාව ගනිමු පොරස්ලික් පන්සලේ දවසේ වැඩ පිළිවෙලට යෙදී ගත කරන අයගේ ප්‍රශ්න සහ යෝජනා වෙනුවෙන් එහෙම මේ පැත්තෙන් ඉදින් නැති වෙලාවල් වලදී අපි තාක්ෂණය හරහා ඒ ක්‍රමෙලි විද්‍යාලයේ ප්‍රශ්න ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක තියෙන බොහොම සූක්ෂම සමතුලිත භාවයක් තියෙන්නේ තාක්ෂණය හරහා ඒක හඳුන්වා දුන්නාට පස්සේ මම කැමති දැනගන්න පොරොස්ලික් කන්සලේ දැන් තියෙන අය තමන්ගේ ප්‍රශ්න වශයෙන් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාට මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන ප්‍රශ්න තියෙනවා නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා සාකච්ඡා පටන් ගැනීම සඳහා කාට හරි එහෙම සම්බන්ධ වෙන්න ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයක් තියෙනවා අත ඉස්සෝ අමරණත් මහත්තයා ඒ කෙනාට මයික්‍රොෆෝනේ බාර දෙන්න. එහෙම නැත්නම් මම ඉල්ලා හිටිනවා මම හිතනවා කොම්බේ විද්‍යාලයේ ඉස්සර මම මේ කතා කරනවා ඇහෙනවයි කියලා අපි දෙපැත්තෙම වැඩි ආරම්භ කිරීම පිණිස අදට සිංහල ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවායි ප්‍රශ්න ඉදිරිපත් කිරීම ආරම්භ කරන්නයි කියලා මම කොම්බේ විද්‍යාලයට ආරම්භ කරනවා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීනි. අද දවසේ කමඨහන් වාර්තා ලැබිලා තියෙනවා 16ක් සහ කවියක් ලැබිලා තියෙනවා. භාවනාව සම්බන්ධව අටකුයි ධර්මදේශනාව සම්බන්ධව අටකුයි. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ ප්‍රශ්නය පරයන්කේ පහත නිරීක්ෂණවලට අදාළවයි. ආශ්වාසයේ කෙලවරක් නැවත ප්‍රශ්වාසය ආරම්භ කිරීමට කලින් පවතින විරාමයක් දැකීම. මම භාවනාව ආරම්භ කළ දෙවැනි දිනයේ මෙය නිරීක්ෂණය කිරීමට හැකිවිය. භාවනාව නොකරන අවස්ථාවලදී පවා සතියෙන් හිඳ විමසූ විට මෙම විරාමය අත්දැකීමට හැක. ඔබ වහන්සේ පවසන පරිදි මෙය භාවනාවේ දියුණුවකි. නමුත් මා අත්දකින මෙම විරාමය එසේ වීමට හැකිද කියා විශ්වාස කිරීම අදි탁සේරුවක් මෙන් හැඟේ. මක් නිසාදයත් අධික ව්‍යායාමයකදී හෝ තිගැස්සීමකදී හැර ආශ්වාස ප්‍රශ්වාසය සාමාන්‍ය මට්ටමකදී තිබියදී මෙය ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කිරීමට පහසු දෙයක් මෙන් සිතේ. මෙය නිසි ආකාරයට වටහා ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මම හිතන්නේ භාවනා කිරීමේදී තමන්ගේ තියෙන සතිය තීව්‍රතාවය නිසා ආස්වාස් ප්‍රසවාස දෙක අතර තියෙන විඩාමේ දැකගත්තාම ඒ ලැබෙන අත්දැකීම් නිසා අපි සාමාන්‍ය මේ වාරයේදී භාවනා නොකරන වෙලාවදී පවා පිට සතුටුමත් වෙච්චාම අරක පේන්න පටන් ගන්නවා. ඉතින් පේන්න පටන් අර ගැනීම සිද්ධ වෙන්නේ ස්වභාවයෙන් කිසිම කරදරයක් ඇති වෙන විදිහට නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ ඉතින්ද ඒ දේ වෙන්න තරම් හොඳට හිත යෙදුන වෙලාවේ තමයි. ඒ නිසා ඒක වෙනවනම් කාට හරි යෝගාවචරයකට ඒක පිළිබඳව ආඩම්බර වෙන්න හෝ ඒක පිළිබඳ ප්‍රශ්නයක් ඇති කර ගන්න ඕනේ නැහැ. ඉදිරියදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට හිත සංසුන් වෙනකොට යම් වෙලාවක ඒ ආසත් ප්‍රසවාස දෙක අතර වෙනස දැකෙන්න පටන් අරගත්තා නම් ඒ වෙලාවේදී ඒක වෙන්නේ ග්‍රහයෝගේ හරි ගියම තමයි. ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්නේ විදිහට තමන්ගේ තමන්ගේ වෙන දේට අනුයාතව කටයුතු කරන මිසක් භාවනාදී සිටින මේ දේවල් ප්‍රශ්නයක් කරගන්න නැති වෙන්න අපි සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනේ. අරසාව වෙනසයි කියන්නේ හිතට යමක් වැටහෙනවා නම් වැටහෙන්නේ ඒකට අවශ්‍ය සත්‍යාවට පස්සේ තමයි. ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉදිරියට යන්නේ මට ප්‍රශ්නේ ඇහිච්ච ස්වරූපයෙන් මේක තමයි මට මේ වෙලාවේ දෙන්න තියෙන උත්තරය. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. යතරතුර මං ඉල්ලා ඉන්නවා පොරොස්ලික් පන්ස්ලේ කාඩ් හරි තියෙනවා ප්‍රශ්නයක් යතරමෙද අත උසන්නේ ඒ තාක් අපි නැති තාක් කල් අපි ක්‍රොම්වෙන් විද්‍යාලය තමයි අවස්ථාවල කරන්නේ. ගෞරවනීය බන්තේ පරයන්කේදී ආකන් සංඥායතන හා අන්ධකාරයේ යන දෙකටම සමහිත යොදයි. මෙය අවුරුදු 4ක කාලයක් අත්දකිමි. විදර්ශනාව නොදනි. මා සමත භාවනාව කරන අයෙක්මි. පළවෙනි ප්‍රශ්නය ඉන් ඉදිරියට මා කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. සක්මනේදී සමාධිය හා චක්කු විඥාණයට සිත මාරුවන විට ඊයේ දෙසූ අයුරින් කෙලෙසේට සිත ඇදී යයි. මෙය මාහට දැනෙනුයේ හිත ඇතුලේ කවුරු හරි ඉඳලා මාව රැවට්ටුවා වගේ. නැවත සිත සමාධියට ඒම දකි. මෙම කපටි මායාකාරයාව මට අල්ලා ගන්නම බැරිය. අනිත් ඒවා නම් ගාන සෝත જીවහා සාකොට්ටබ්බ මට වදයක් නොවේ. මා හට ඉමහත් කරුණාවෙන් මේ පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණ දීර්ඝායුෂ පතමි. මම නැවත ඉල්ලා හිටිනවා ප්‍රශ්නේ පළවෙනි කොටස නැවත කියවන්නේ කියලා නැවතිල්ලේ ඈත ඉන්න කෙනෙකුට ඇහෙන විදිහට නැවත ප්‍රශ්නේ මුල් කොටස විතරක් කියවන්න ආයෙත්. පර්යංකේහිදී ආකා සංඥායතනය හා අන්ධකාරය යන දෙකටම සමසිත යොදයි. මෙය අවුරුදු 4ක කාලයක් අත්දකි. විදර්ශනාව නොදනි. මා සමත භාවනා කරන අයෙක්මි. මින් ඉදිරියට කුමක් කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. මෙතන ඇත්තටම සමත විපස්සනා දෙක විතරක් නෙමෙයි ආකාර ආකාසාන ඡායතන නිසා අන්ධකාරයකින් දෙක අතරත් පොඩි පොඩි අවබෝධේ පටලවිලක් පේන්න තියෙනවා ඒක ඔය කියන භාවනා කරගෙන යනකොට වරින් වර පේන හිස්තනක් ඒව නැත්තම් දැනෙන අන්ධකාරයත් සමත පැත්ත විදර්ශනා පැත්ත කියලා තෝරන්න බෑ අත්දැකීමක්. ඉතින් අත්දැකීම ලබා ගන්න ක්‍රමය අරමුණක් විශේෂ සමතෙන් ගිහිලා කරන එකද විපස්සනා කරන්න කියන එක ඒකට නිකන් විවෘතව තියාගෙන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම හරි ඉස්සලා කියපු ප්‍රශ්නටම ඉස්සලා කියපු උත්තරේම සමාන කරලා කියනවා භාවනාවේදී ඒකට මේ ප්‍රත්‍යක්ෂයේ අපිට යමක් අවබෝධ වුණා නම් වැටුණා නම් කවදාක ප්‍රශ්න කරන්නේ ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ. ඒක අපි යන ගමනේ ඉදිරියට පහසුවක් කලෙලියක් වෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් වෙනව නම් අපිට යම් විදිහකට දැන් මොකද කරන්න ඕනේ කියලා ඒ වෙච්ච දේ නැවත නැවත වෙන්න දෙන්න. එතකොට ඉබේම ඉස්සරහට පාට යනවා. එහෙම නැති වුණොත් එහෙම අපි අර සීන් සීන් තැන්න භාවනා කරගෙන යන්න යන්න අපිට එන්නේ එන්නේ ප්‍රශ්න වැඩි වෙන ගතියක් එනවා. ස්වභාවය නම් එහෙම වෙන්නේ. ධර්මය අපිට කවදාකවත් නැත්නම් ධර්මයේ පැහැදිලි වෙන්න වෙන්නේ ප්‍රශ්න කර තත්යක් එන්නේ නැහැ. එනවනම් එන්නේ අනිත් වෙලේ සිවුම් තත්ත්වයක් ප්‍රශ්න කර තත්ත්වයක් එනවා නා හොඳම දේ තමයි අර වෙච්ච දෙයට නැවත නැවත වෙන්න දීලා ඒක හඳුට හිතට වද්දා ගන්නකොට ඒක තිබුණ සැක දුර වෙලා ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ අනුපස්සනා කියන දැකපු දේම නැවත නැවත බලන්න. ඒ බැලීම කම්මැලිකමක් වගේ පෙනුනට ඒ බැලීම හරහා තමයි ධර්මයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ පිළිබඳව සංඝයා පිළිබඳව තමන්ගේ සීලය පිළිබඳව යම් සැකයක් තිබුණා නම් ඒක දුරුවක් වෙනවා. ඒ නිසා නැවත නැවත කරන බලන්න. කරන බාහන බලන්න තමයි සාන්තියක් වෙනවනම් මේ පාර හරි. සාන්තියක් එන්නේ නැත්නම් මේක භාවනාවක් නෙවෙයි හිතලුවක්. මේක භාවනාවක් නෙවෙයි අනුමාන ඥානයක් වෙනවා. අනුමාන ඥානවලදී නම් ඉදිරියට යන්න යන්න අවුල් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා පුළුවන් තරම් මේ වෙන දේවල් හිතාමතා ගන්න දේවල් නෙවෙයි භවනා කරනකොට සිද්ධ වෙන දේවල් බවට ప్రత్యක්ෂේ බවට වග බලා ගන්න ඒක හොඳ පෙරමග ලකුණක් වෙයි. කියනවා ඊළඟ ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ පරයංක භාවනාවේදී ආනාපානය නොපෙනී යාම පිළිබඳව පවතින ගැටලුවක් විසඳා ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. මාගේ හුස්ම ඇතුල්වීම පිටවීම ප්‍රකට වන තැන නාසිකාග්‍රයයි. ඒ දෙස සිත යොමාගෙන මෙනෙහි කරන විට ඒ සියුම් වී නොපෙනී යාම සිදුවේ. එහෙත් මේ නොපෙනීම සිදුවන බොහෝ අවස්ථාවල පපුවේ හෝ උදරයේ ආශ්වාස ප්‍රශ්වාස චලන දැනේ. මාගේ ගැටලුව වන්නේ මේ අවස්ථාවේදී නාසිකාග්‍රය ගැන මෙනෙහි කිරීම වෙනස් කර අනෙක් ප්‍රකටවන උදර චලනය ගැන මෙනෙහි කළ යුතුයද? නැතහොත් ආනාපානය සංසිඳීමක් ලෙස මෙම අවස්ථාව ගත යුතුයද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. එයා ඒක සංසිඳන වෙලාවේදී වෙන තැනක තියෙනවා නම් අරමුණක් ඒක බැලුවට ප්‍රශ්නයක් නෑ. අපි ඉව බහගෙන යනවා දිහා බලන ඉන්නකොට ඊට බහලා සම්පූර්ණයෙන්ම ගියාට මේ මොහොතේ තියෙන රැළ පේන්න පටන් අර ගන්නවා. මොහොත රැළ නලියනවා පේනවා. ඉතින් මොහොත ඉර බැලීම ප්‍රමාර වුණාට තමන් බලන්නට පේන යමක් තියෙනවා. ඒ පේන යමක් තියනවනේ ඒක දිහා බලන්නේ. ඒ කියන්නේ අර එක යවනිකාවක් ඉවරයි. පෙරහැර ඒ කාලියේ ගියා ඊගාවලිය එනවා. ආන්නේ විදිහට එකක් නැති තුනී වෙනකොට හිතේ තියෙන අර ප්‍රනීත භාවය නිසා වෙනදා නොපෙනිච්ච නොපෙනිච්ච පුංචි දේවල් පවා පේන්න පටන් ගන්නවා. ඉතින් ප්‍රශ්නයක් කරගන්න නැතුව මේක මේ සතිය දියුණුවක් නිසා හිතේ ප්‍රනීත භාවයක් ආපු දෙයක් කරගෙන කරගෙන තව දුරටත් ඒක දිහා බලන්න හිටියොත් ඒකෙන් තවත් tempatuක් මිස ඒකෙන් තවත් අසම්බණයක් මිස අවුලක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගාව තියෙන අරමුණක් බලන්න ඒකත් අරිටත් වැඩිය සිව් භාරකට හිත ගෙනියනවනම් අපේ හිත තව තවත් එන්නේ ප්‍රණීත වෙන්න පටන් ගන්නවා. මේක බොහොම ප්‍රවේශමෙන් මේ අවස්ථාවේ හිත භාවනාව සතිය තාම ප්‍රවේශමෙන් හලහප ගන්න තු ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ සීරු මාරුවක් අවශ්‍ය කරන අවස්ථාවක්. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්ස මා වසර කීපයක් තිස්සේ සතිය වැඩිවීමට උත්සාහ කරයි. සක්මනේදී පාද ස්පර්ශය පාද පතුලේ ස්ථාන කීපයකින් නිරීක්ෂණය කරයි. සක්මනේ මද වේලාවක් ගත කරන විට සිත සමාධිගත වේ. සිතවිලි ආවාද, ශබ්ද ඇසුනද, මදනල ගත දැවටුනද ඒවා පිළිබඳ දැනීම හා පාද ස්පර්ශය කෙරෙහි ඇති අවධානය සමෝපවතී. මෙය නිවැරදිද? පසුගිය මාස කීපය තුලදී මා අධික ලෙස අමතක බීම් වලට ලක්වන බව නිරීක්ෂණය විය. මින් පෙර අසන ලද හෝ කියවන ලද සෑම දෙයකම ඉහළ මතකයක් හා හොඳ අවබෝධයක් තිබුණි. වැටහුණු ආකාරයට ආකාරයට තීක්ෂණ බුද්ධියක්ද තිබුණි. නමුත් දැන් ඒ සියල්ල ලොඳ වී හැඳි ගෑවි ගොස්ය. සතියද අනිත්‍ය ධර්මයක් ධර්මයට ලක්වන බවද එය නැති වී යන බවද ඔබ වහන්සේගේ දේශනාවලින් මා අසා ඇත. මෙය සතියේ අනිත්‍යද නැතහොත් දුෂ්කර වසරක හා ඒහා මතු කායික දුර්වලතා මනසට බලපාන්නේද යන්න ගැටලුවකි. මෙය භාවනාවේ දියුණු ප්‍රතිඵලයක්ද නැතහොත් වෙන දෙයක්ද කියා පහදා දෙන්නේ නම් ඊතා කෘතඥ වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉතින් පටන් ගන්නවා ඒකට හේතුව අර සතිය නිසා හිත ප්‍රවීමයි ඉතින් ඒ වෙලාවේදී ඒම හිත තියනවාද මුළු සතිය පවතිනවා ඉතින් ඒ නිසා යම් සීනසියක් නැති ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස අපිට ඒ ප්‍රශ්නයට පිළිතුරු නම් මෙහෙට හෙන්නේ නැහැ. ඒක ඉතින් මගේ දෝෂයක් නෙවෙයි අමරනාථත්වරු පිළිච්ච දෝෂයක්. අවසරයි ස්වාමීන් වහන්ස ඒ ප්‍රශ්නෙට පිළිතුරු නම් අපිට ඇහුනේ නැහැ. දැන් දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. අවසරයි දැන් ඇහෙනවා ස්වාමීන් වහන්ස. ඇහෙනවා කියලා. ස්කයිප් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය ආයේ කියවන්න ඕනද ස්වාමීන් වහන්ස? ඒක නෙමෙයි මං ඇහෙනවද කියන එකට උත්තර දෙන්නත් මට තේරෙනවා. දැන් ඇහෙනවා ස්වාමීන් වහන්ස. කියන්න ගියේ කියන්න ගිය අර ඉස්සල්ලා ප්‍රශ්නේ වගේ නැත්තම් ඉස්සල්ලා අපි ප්‍රශ්න දෙක සාකච්ඡා කරා වගේ පහේ ඇවිදීම ගැන බලබලා යනකොට ඇති හොඳට ඒකට එල්ල වුණොත් මුළු කයේම දේවල් වැටෙනවා ඒ විතරක් නෙවෙයි අහල පහල ගහුවත් තරම් දුර තියෙන දේවල් පව වැටෙනවා බුදු වගේ කෙනෙකුට. ඒ තරම් හිත ප්‍රණීත වෙනවා. අපේ හිත තියෙන අවුල් වෙලා නම් පයටවත් යෙදෙන්නේ නැහැ. පයට යෙදුනොත් දිගට ගියොත් අනිත් කයේ තියෙන අනිත් ඔක්කොම වැටෙනවා. කාරණාව තමයි මේ වටේ තියෙන දේවල් කයේ තියෙන දේවල් වැටීම කවදාවත් කරදරකාරී විදිහට නෙවෙයි වැටෙන්නේ. ඒක භාවනාවට ලැබෙන අතිරේක ලාභයක් විදිහට පයයෙන් පවත්වාගෙන යන්න. අවශ්‍ය නම් කය පැවැත්මක් කමයි. සැකනම් විතර පය පවත්වන්න ඒක මම හිතන්නේ ක්‍රම මේ කොමෙල් එකේදී මම හිතන්නේ මේ වෙනකොට 8 9 14ක් කියලා තියෙනවා. ඒකයි මම නැවත මතක් කරන්නේ. ආ දෙවෙනි කොටස දැන් මට මතක නැතිලා ඇත්ත තමයි දැන් ආයෙ කියන්නේ. පසුගිය මාස කීපය තුලදී මා අධික ලෙස අමතක වීම වලට ලක්වන බව නිරීක්ෂණය විය. මින් පෙර අසන ලද මතක් වුණා ඇහුණාද? දෙන්න සම්බන්ධය පවත්වන්න නැත්නම් මේක යන්නේ නැහැ. මතක නැතිවීම ප්‍රශ්නේ නෑ. මට දැන් මතක් වුණා. ඉතින් ඒකදී මට කියන්නේ මේ සාමාන්‍ය මේ ඔළුවේ තියාගෙන ඔක්කොම නිවනට යොමු වෙන්නේ නැහැ, දියුණුවට යොමු වෙන්නේ නැහැ. උඟක් කුණු අරපත ඔළුවේ හිටේ තියාගෙන. ඒක අමතක වෙන එක හොඳයි. එකක්. දෙකමත් කියන්නේ හැමදාම අපිට එන තොරතුරු වලින් 50ක් එක රැයක් ඇතුළත අමතක වෙනවා. ඒක සාමාන්‍ය හිත ගැන කියනකොට කියන එක. අවුරුදු 100කට පස්සේ සියල්ලම අමතක වෙනවා. ඒ වෙලාවේ දැවෙන ප්‍රශ්න තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මට මෙච්චරක් අමතක වෙනවා කියලා දැනගන්න එකත් අර කිව්වා වගේ සතියෙන් අසතිය දැනගන්න වගේ එකක්. නමුත් ඒකෙන් අනුන්ට හානියක් වෙනවා නම් වගකීමක් පැහැරීමක් වෙනවා නම් අපිට ඒක නගේ සමාව ගන්න වෙනවා. ඒක නැත්තම් තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ තියාගෙන හිටියට ඒ දේවල් කවදාවත් නිවනට යොමු කරන දේවල් නෙවෙයි. ඒවා කාමයට අවශ්‍ය කරතේ. ඒශව නොලබුණාට කිසි පාඩුවක් නැහැ. ඉතින් අද ලෝකේ තියෙන ප්‍රශ්නේ තමයි අවුරුදු 55 වෙනකොට ඩිමෙන්ෂියා. එහෙම නැත්නම් අල්සයිමර්. ඊට පස්සේ ෂෝට් මෙමරි එක නැති වෙනවා. නැතුණා පස්සේ සිංහලෙන් කියනවා පිස්සු කෙල. ඒ කියන්නේ මුළු ජීවිතේ පිස්සු කෙලපේක. එතින්දි හොඳටම ඩබල් වෙලා හිටිනවා. ඉතින් ඒ නිසා ඇමරිකාව වගේ රටවල අනිවාර්යයෙන්ම අවුරුදු 55 60 වෙනකොට එක්ක ඩිමෙන්ෂියා එක්ක ඔය අල්සයිමර් ඇවිල්ලා ලොකු අවුලකට යනවා. ඉතින් ඒකත් මේ භාවනා කරලා වෙච්ච එකක් නෙවෙයි. ඒක නැත්තම් භාවනා නොකරපු නිසා වෙන දේකුත් නෙවෙයි ඒක. ඒ හිත අපේ හිතට ඕන නැති දේවල් ගොඩක් එකතු වෙච්චාම කොටසක් විසිකරන. ඒ ෆයර් සිස්ටම් එකෙත් ඉස්සල්ලාම කරන්නේ අනවශ්‍ය දේවල් අයින් කිරීම තමයි. අපේ හිත සුවයෙන් අයින් කරන්නේ අපේ හිතේ කුරු කන්ද ලොකෝ කුරුවන් ඉන්නවා. ඒක මගේ කාමරේ වගේ තමයි. මගේ කාමරේ මොනම දෙල්ලා නට්ටයක් හරි කොයි කැලක් හරි ස්කුරුපේ හරි පත්‍ර කැලක් මොනම හරි තිබ්බනම් මම ගිහලා පිටිය වල ගහනවා හැම පිටියම නිකන් තුරුළු කූඩුවක් වගේ ඉතින් මම ගියාට පස්සේ අනේ නිසරණ ඉන්න කට්ටිය ඔක්කොම එක සුද්ධ කරලා මං යනකොට ආශ් කරලා තියෙනවා ඉතින් මං ගිහලා මාසයක් විතර යනවා මට ආයෙ වැඩක් පටන් අරගන්න මොකද මගේ තිබ්බ බඩු නැහැ ඉතින් මං කියන්නේ ආශ් කරලා නෙමෙයි ඉස්කෝලෙන් ආශ් කරලා කියලා කියන්නේ ආස්පස් කිරීමක් කියලා නැත්නම් ওই නාකිය වෙන ගෙවල් වල ගිහිල්ලා බලන්න එකතු කරන තියෙන දේවල් නාකිච්චුත් වෙනවා. කුක්කන්දල් දෙකක් තියෙනවා. පරිගොල්ලේ ආවම චිත්තයිස් කරනවා මේයිස් කරනවා. ඒ වගේ මේ භාවනාව ඉදින් භාවනාව නිසාම නෙවෙයි. ඒ වගේ අලුත් කිරීම පිටේ. මේකෙදි බලන්න ඒකෙන් Tamanට වෙලා තියෙන හානියක්ද විශේෂයෙන්ම බලන්න. Taman එක ජීවත් වෙන කෙනෙකුට වගකීම් පැහැදිලිමක් වෙලා තියෙනවනම් ඒකට අපි මොන හරි ක්‍රමවේදයක් දාන්න. ඒ භාවනා කරන්න නම් නිවන් දකින්න මෙච්චර තොරතුරු අවශ්‍යට කියලා බෞද්ධයන් නිවන් දකින්න බැරි තොරතුරු වැඩි නිසා දන්නව වැඩි. නිසා ඒක මකන්න පුළුවන් නම් ඒකට කියනවා delearning process and deconditioning process කියලා. සතිය සම්පූර්ණයෙන් අපි විද්‍යාවට පස්සේ අපේ හිත නිකන් ලදරු මනසකට ගෙනියනවා. ඒකට රැස් කරන තිබුණු කුණු කන්දල් ඔක්කොම බින්දුවට බහින ඒවා නිකන් මේ හાર્ඩ්වෙයා අයින් කරන්න තියෙන වෙස් බ්‍රහස්පතිතර විසි කරන්නේ. පාරමිනි දාලා. ඒකට මම කියන්නේ හાર્ඩ්වෙයා රීසයිකලින්. ඒ ටිකව තමයි ඔය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම අද විඳවන්නේ අපිට අනවශ්‍ය බඩගෝගයක් ගෙදර තියෙනවා. අපිට අනවශ්‍ය තොරතුරු ටික පොළුවේ තියෙනවා. අපිට අනවශ්‍ය සම්බන්ධතා වැඩි කරනවා. ඉතින් මේ භාවනා කරන යනකොට ඒක ස්වභාවයක්මත් වෙනවා. ඔක මැනේජ්මන්ට් ටෙක්නික් විදිහට කරන්න පුළුවන්. ඒකේ මම නැවතත් කියනවා තුන්වෙනි හැරෙකත්. ඒ ඒක වීම නිසා Taman එක ජීවත් වෙන ආයත මොනවා හරි හිතියරයක් කරදරයක් වෙනවනම් ඒක ගැන පොඩ්ඩක් බලන්න. ඇතුලේ නම් තොරතුරු වැඩි තමයි අපිට නිවන තියෙන ප්‍රධාන බාධා. අපි අපේ සංස්කාර කියලා කියන්නේ රැස් කිරීම. දැනුම රැස් කරනවා, සල්ලි රැස් කරනවා, ලාභ සත්කාර රැස් කරනවා. ඒක එකක්වත් වැඩක් නැහැ. ප්‍රයෝජනීය සඳහා ගන්න යන ක්‍රියාව මම පිට දෙනවත් මගේ ආයුධ සෙට් එක. මං ආපුවම හැමදාම ආයුධ කියනවා. වැඩකට කියලා බලපුවාම අවශ්‍ය ආයුධ නෑ. අනෝදේශක ගන්න දෙන්නේ. ආය ආවුදලා කියනකොට කවුරු හරි කියනවා සාංශ විනාඩි 5කට කමඨාන් සුද්ධ කරන්න පුළුවන්ද කියලා. ඒකට ඒක කරනවා. ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා කියන එක ඒක හැමදාම වෙන්නේ නැහැ. ඒක භවනා මේ භවනා නොවන මේ දේ උනත් ඒකෙන් වෙන හානියක් නැත්තම් ඔන්නේ අස්සන දෙයට අස්සෙන් අරින්න මරණ වෙලාවේදී 100ට 100ක්ම අස්සෙන්. ඒකට සූදානම් වීමක් තමයි ඔය සිද්ධ වෙන්නේ. මේ ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ හාමුදුරනේ දැන්. යන්නේ ගරුතර ස්වාමින් වහන්ස මේ මාගේ දෙවන නේවාසික වැඩමුළුවයි. ගිය දෙසැම්බරේ වැඩමුළුවෙන් වැඩමුළුවෙන් පසු සිට නිහඬතාවයේ හඬ වරහන් තුල Sound of Silence නොනවත්වාම වාගේ මට ශ්‍රවණය වේ. අධික ශබ්ද හෝ කාර්ය බහුල වේලාවකදී උවද යන්තමින් හෝ පසුබිමින් ඒ ශ්‍රවණය වේ. ප්‍රිය පදවන විට මා බොහෝ විට ධර්ම ශ්‍රවණයේ යෙදෙන අතර සමහර විටකදී මාය නවතා මේ sound of silence දෙස සිත යොමු කරයි. මෙය මාහට කිසිම කරදරයක් නොවන අතර අධික කලබල සහිත අවස්ථාවලදී පවා මාහට මෙය පීස්ෆුල් හැඟීමක් ගෙන දේ. භාවනා වාරයක් අවසන් වූ පසු මෙය ඊටමත් තීව්‍ර ලෙස දැනේ. මා කෙරෙහි අනුකම්පාවෙන් මට මෙය පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අර මෙතෙක් කතා කරපු විදිහට භාවනා කරන යනකොට හිතේ සියුම් භාවය නිසා වෙනදා නැහැ හිච්ච දේවල් ඇහෙන්න පටන් ගන්නවා. නොදැනිච්ච දේවල් පේන්න පටන් ගන්නවා. දැනෙන්න පටන් ගන්නවා. නොපෙනිච්ච දේවල් පේන්න පටන් ගන්නවා. මම තුන්වෙනි සැරේටත් කියනවා මේ දැනෙන මේ ඇහෙන මේ පේන දේවල් කවදාවත් කරදරයකට නෙමෙයි හේතු වෙන්නේ. ඒක කරදරයක් කරගන්නේ අපි මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා දන්නේ නැහැ. ඒක නිසා මේ නිහඬේ හඬ කියන එක නිතරම තියෙන එක. අර ලොකු නැසිතේකර සංකේත කරෝ පොත කියලා කියන එකේ නිවීමේ නිවීම මොකක්දේ විමුක්ති විමුක්තිය. ඒ පැහැදිලිවම කියලා තියෙනවා. හැබැයි ලොකු සංකේත කියලා තියෙනවා. ඔක භාවනා ප්‍රතිඵලයක් නෙමෙයි. හිත විවේක වෙච්ච බවට ලකුණක්. ඉතින් විවේක වීම කරදරයක් නම් කවදාකවත් වෙන්නේ ඒක නිසා ඒක තීව්‍ර වෙච්චාම සමහරු ටිනිටස් කියලා බෙහෙත් ගන්නවා මේකට. කනැප්ලි කීන් සද්දයක් වෙනවා නේ ඉන්දියන්ෙත් නෑ. මම දන්නේ ඒක ලෙඩති කියලා මම දන්නේ ඒක වෛද්‍යවරයෙක් තීන්දුව කරන්න ඕනේ. මොකද භාවනා කරනකොට ඒ හුදකලාව දැන වෙන ලකුණක් තමයි. Tamange හිත බොහෝම ඒ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් කියලා නිහඬේ හඬ හුම්කන් දෙන්න පටන් ගන්නවා. ඒක හරි හොඳ උපක්‍රමයක්. තමන් හුදේකලා වෙලා ඉන්නවද නැද්ද කියලා බලන්න. ඒක ප්‍රශ්නයක් වුණා නම් හොඳට බලන්න. ඒ හඬ ඇහිම සතිය තියෙන බවට ලකුණක්ද? ඒක සතියට කෙරෙන කරදරයක් කියලා. අරියාදුවක්ද කියලා මේ ලියන ප්‍රශ්නේ හැටියට පේන්නේ ඒක අරියාදුවකට වගේ ගණන් අරගෙන වගේ. ඒක නිසා නැවත්තත් සලකා බලන්න ඒක තියෙන ඒක දැනෙන හැම වෙලාවෙම තමයි සතියෙන් ඉන්නේ නැද්ද කියන එක බලලා ඒකට අහුව කරගන්න. අතිගරු ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසයයි. පසු කළ අවස්ථා විනාඩියකින් පමණ හුස්ම රැල්ල ගෙවී යාම හිස් අවකාශය ඝන අඳුරු අවස්ථාව සහ නිින්ද වැනි අවස්ථාව අත්දැකීම භාවනාව පටන්ගෙන පැයක් පමණ ගත වී ඇත. ඝන අඳුරු අවකාශය තුල ඊතා සියුම් ශරීරයේ නොදැනෙන අවස්ථාව අත්විඳ අත්විඳමින් සිටියෙමි. සිතවිලි සහ හිස් අවකාශය අතර දෝලණය වෙමින් සිටියෙමි. බොහෝ විට පාළු හිස් අවකාශයට ඇල්මක් ඇති බව හැඟේ. ඊතා කලාතුරකින් සිතවිලි සමග වැඩි වේලාවක් ගත වුවත් නැවත හිස් අවකාශයට පැමිණේ. මේ નિરાයාසෙන්ම සිදුවේ. ටික වේලාවකින් සිතිවිලි සහ හිස් අවකාශය අතර දෝලණය බොඳ වී විස්තර කළ නොහැකි අවස්ථාවකට පැමිණේ. මෙය ඊතා ඝන කළුවර හිස් අවකාශයක් ඇති ඇති නැති අවස්ථාවක් වැනිය. ශරීරය හා ඉන්න තැන පිළිබඳව හැඟීමක් නැත. බාහිර ශබ්ද ඇසෙන්නේත් නැති තරම්ය. ගරු ස්වාමීන් වහන්ස මාගේ භාවනා අවස්ථාවට ලේබලයක් දැමීමට අවශ්‍ය නැත. නමුත් ඔබ වහන්සේ පැහැදිලි කළ විඥානයි ඡායතනය යනු කුමක්දයි දැන ගැනීමට කැමැත්තෙමි. ইহත අවස්ථාව එවන්නක්ද? භාවනාව තවදුරටත් කරගෙන යාමට සුදුසු උපදේශයක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. අමරනාත් ඇතුළු කණ්ඩායම මෙවැනි සත්කාරයක් සත්කාර ක්‍රියා ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවය, ශක්තිය, ධෛර්යය පතමි. පින් සිදු වේවා. සාදු සාදු සාදු. මේ විදියට විවේකයක්ද අන්ධකාරයක්ද මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් අරමුණු සහිත අන්ධකාරයක්ද නැත්නම් අන්ධකාර කිසිත් නැති අරමුණු ඇති තත්ත්වයක්ද කියනවා. වෙනස් වීමේ ස්වභාවයක්, අනිත්‍ය ස්වභාවයක්. ඒ අනිත්‍යත්වේ බාර ගන්න නැතුව අන්ධකාරය හොඳයි නැත්නම් අරමුණු හොඳයි නැත්නම් අන්ධකාරය නරකයි අරමුණු හොඳයි කියලා මේ තේදීම මේක හරහා ප්‍රශ්න ඇති කිරීම තමයි විඥාන විඥාණය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විඥාණය කරන ක්‍රියාව මොකක්ද කියලා දැනගන්න ඕනේ නම් මේ වෙනස් වීම අනිත්‍ය පේන වෙලාවේදී විඥානයේ කරවන එක බාර ගන්නවද? එහෙම නැත්නම් ඒකට විනිශ්චය කරන්න ගිහිල්ලා ඒක හොඳ නරක බලන්න ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නවද කියන එක තමයි යෝගාවචරයේ අවස්ථාවේදී බලන්න. ඒක සඳහා ලේසි ක්‍රමේ තමයි Taman වැඩි කැමැති අර අන්ධකාරයේ තියෙන වෙලාවටද නැත්නම් අරමුණු තියෙන වෙලාවටද කියලා මේ දෙක අතර මාරු වෙනකොට ප්‍රශ්නයක් එනවනම් එකට කැමැති එකට අකමැතිකම ඇති. අන්න ඒක දැක ගන්නාසුලෝ භාවනා කරන එකට කියනවා මේ විඥානයේ කෘත්‍ය මොකක්ද කියලා දැන ගන්නාසුලෝ භාවනා කරනවා කියලා. ඒ නිසා බලන්න මේකේ කියවෙනවා හැබැයි අන්ධකාරයට කැමැත්තක් තියෙනවා කියන්නේ. ඉතින් එතකොට නොකියවි කියවෙනවා අකමැනට ද්වේෂයක් තියෙනවා. අන්නේ විදිහට මේ හිතන අන්ධකාර අරමුණු පවතින අවස්ථාව කියන මේ දෙක අතර උරුට්ටුවක් තීරීමක් වේදීමක් ඇති කිරීම හරහා මේ විඥානීය කරන මේ විකඩම දැනගන්නා සුලෝ භාවනා කරන්න එතකොට ටික කාලෙකින් තමයි දැනගන්න පුළුවන් වෙයි මේ විඥානීය දින ගොඩ පෙරක දෝරකම් වල හැටි ඒකට සුදුසු වාතාවරණය දැන් තියෙනවා ඒක දැක ගන්නාසුළු භාවනා කරන්න ඊයේ ධර්ම දේශනාවේදී මම මේ ගැන පොඩ්ඩක් මතක් කරා. ඒකම තමයි මේ වෙලාවෙත් මතක් කරන්නේ. අපි යනවා ඊගාට. අතිගරු ස්වාමින් වහන්සේ මා කලක සිට අත්දකින භාවනාමය ගැටලුවක් ධර්මය හරහා විසඳා ගැනීම සඳහා ලියමි. මගේ ප්‍රශ්නය නම් සංඥාව විවිධ මට්ටම් වලින් මතුවීමයි. එය ගොරෝසු අවස්ථාවේදී වේදනාවකින් පසුව මතුවේ. මෙම අවස්ථාව මදුපිණ්ඩික සූත්‍රය අනුව සැසඳේ. නමුත් භාවනාවේ ඉදිරියට යන විට සංඥාව සියුම් වන නිසා එය මතුවන්නේ වේදනාවක් හරහා නොවේ. මෙම සියුම් වූ සංඥාවන් කොහේ සිට පැමිණෙන්නේ දැයි හඳුනාගත නොහැක. ඒවාට හේතුව මේවන තෙක් අවබෝධ වී නැත. මේ මේවා මෙම ජීවිතයට අදාළ නොවන බැවින් පෙර භවයන්ගෙන් පැමිණෙනවා දැයි සැකසිතේ. මෙම අවස්ථාව බුදුදහම අනුව ගලපා දෙන්නේ නම් ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. මෙම උතුම් සේවය තවත් බොහෝ කල් කරගෙන යාම සඳහා ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. මෙම අත්භවයේම නිවන් දකිත්වා. පොට්ටපාද සූත්‍රයේදී මේ ප්‍රශ්නේ කෙලින්ම ඒ පොට්ටපාර පරිබ්‍රාජකයා බුදුජානක වහන්සේ ඉදිරිපත් කරනවා. අපි අතර සාකච්ඡාවක් තිබුණා ස්වාමීන් වහන්සේ මේ සංඥාග්ගේ කියන කොහොයන්ද. ඉතින් සමහරු කියනවා මේ සංඥාව අහි හේතු අප්‍රත්‍යයෙන් ඉබේ පහළ වෙනවා. තව සමහරු කියනවා සංඥාව කියන්නේ ආත්මය කියලා. තව සමහරු කියනවා ඒක මේ සම්මන බ්‍රාහ්මණය බණ භාවනා කරන කට්ටිය අනුන්ගේ හිත වලට බලපෑම් කරනවා. තව සමහරු කියනවා සර්වබලධාරී දිව්‍යන් වහන්සේ විචා වෙන්නේ. ඉතින් මේ හතරෙන් කොයි එකද කියලා අපිට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ බුදුරජාන් වහන්සේ මේ අහේතු අප්‍රත්‍යං අහේතුකව ආශින් කිරි කඩා වැටෙන්න වගේ වෙනවයි කියන එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා මේ සංඥාව එකින් එකට මාරු වෙන එක සංඥාවක් නිසා තව සංඥාවක් ප්‍රතිස්ථාපනය වීම ඒකේ අනිත්‍ය ලක්ෂණය. ඉතින් ඒක සමහර විට ඒක කරන්න දෙයන්න ආන්නේ. එහෙම නැත්නම් මේ ආහන විදියට ගිය ආත්මෙන් ගినాප එකක් කියන්න පුළුවන්. මේ ආත්මෙන් චිත්තජ කම්මජ උතුජ ආහාර දෙන නිසා වෙන්න පුළුවන්. ඒ කොයි එක වුණත් ඒක නෙමෙයි අපිට මේ වෙලාවේ වැදගත් වෙන්නේ මේ සංඥා වෙනස් වෙනකොට ඒක වේදනාව ආරාධ වෙන්නේ සංස්කාර ආරාධ වෙන්නේ කියන එක තියෙද්දී මේ වෙනස් වීම දිහා තමන් ශ්‍රද්ධාව කඩාගන්න නැතුව දිගට බලාගෙන කියෝ. Tamanට තේරුම් ගන්න පුළුවන් මේ මේක ඒක හේතුක වෙන එකක් නෙවෙයි. හේතු රාශියක් නිසා වෙන්නේ. ඒ නිසා මේ හේතු රාශියම තේරනකන් මේ බලන්නේ සංඥාව තියයි. ඉද්ද වෙන්නේ අනිත්‍යයි. එහෙම නැත්නම් සංඥාවේ විපිරියාසයයි. අන්නේ බව දැනගෙන යනවනම් දිගම දිගටම තියෙන ප්‍රගතිය. විනිශ්චය කරුවොත් මේක ඒකාන්තයෙන්ම මේ අතීත හේතුක නැත්නම් උබ්බේගත හේතුක වාදයක් කියලා නැත්නම් දෙයයන්ාසික නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සේ කුහුණියක් කරලයි කියලා ඒ හැම වෙලාවෙදීම කතන්දර හැදෙනවා. ඒ වෙනුවට මේ සිද්ධ වෙන්නේ සංඥාවගේ අනිත්‍ය භාවයයි කියලා භාවනාවේ Taman ඉන්නේ කියලා දිගට කරගෙන යන්න. එතකොට ඔය විවිධ සූත්‍ර වල තියෙන කොටස් වරින් වර Tamanට තේරෙන්න පටන් ගන්න ඉතිනවා. මේකට මේ තර්කණය විස්තර කරගෙන වැඩියට බාධා වෙන්නේ නැති වෙන විදිහට වෙනස් වීම දිගට පෙන්නලා පෙන්නන පෙන්නගෙන ඉන්න හිතට පේන්න අරින්න කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ පසුගිය පරයන්ක කීපේදී ශරීරය තුලින් එන බලයක් නිසා විටක හිස ඉහළට ඇදී ගොස් පිටුපසට වේගෙන් වැටේ. විටක ඉදිරියට වැටේ. ශරීරයේ කැරකෙවේ. නොඑක් විකාර චලන සිදුවේ. ඊයේ සවස පරියන්කේ එසේ වේගෙන් හිස බිම ඇනුණු එක්වරක මගේ දෑසට කඳුළි නැගිනි. ඊතා තද දුකක්ද දැනුනි. නමුත් එය ශාරීරික වේදනාවක් නිසා නොවේ. ලැජ්ජාව නිසාදයි නොදනිමි. මෙවැනි අත්දැකීම් මීට පෙර නිවසේ තනිව භාවනා කරන විට අත්දැක ඇත. නමුත් රිට්‍රීට් එකේ මුල් දින කීපෙදී ඒවා එතරම් මතු නොවිය. හිතවත් යෝගාවචරයෙකු ඊතා කරුණාවෙන් ඔහුගේ බැක් රෙස්ට් එකක් සහිත කුෂන් එකක් දීමට ඇසීය. පුටුවේ වාඩි වීමටද යෝජනා කෙරුණි. තවත් කෙනෙකුගෙන් උපදෙස් ලැබුණේ එසේ වැටුණු විට නැගිටින්න නැතුව එලෙසම ඉන්න ලෙසය. මා එසේ වැටුණු විට නැවත නැගිටීමට හැකියාව තිබියදීත් එසේම සිටිය යුතුයද? නැතහොත් ඔබ වහන්සේ ඊයේ උපදෙස් දුන් පරිදි නැවත මුල් පරයන්ක ඉරියව්වට නැවත නැවත පැමිණිය යුතුයද? අවට සිටින යෝගීන්ට සිදුවන බාධාවට සමාව අයදිමි. ඔබ වහන්සේට නිරෝගී භව සහ චිර ජීවනයේ පතමි. මේකෙදී යෝගාවචරයට කරන්න අවස්ථා තුනයි තියෙන්නේ. එක්ක වැටෙනකොට වැටෙන් දැල්ලා කරබන් නිකන්. එහෙම නැත්නම් නැග්ගිප්පා. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්න ඉඩ අරින්න පුළුවන්. ওই තුනම ආර්ය පරිශීලනයට වැඩනවා. ඒ කායින්වත් අහලා හරියන්නේ නැහැ. Tamande හිතෙනවා නම් මේ භාවනා කරන්න ගියාම මගේ ඉතිව්ව දැක්කේනවා මට එක විදිහකට ඉන්න බෑ කියලා. පොඩ්ඩක් බලන්න තනියම භාවනා. භාවනා කළ වෙන දෙයට ඕම ඉඳලා. අත දාන්න නැතුව. එහෙම නැත්නම් නැගිටලා බලන්න නැගිටට පස්සේ Tamanට හොඳට සතිය පිටව ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටික කරලා බලන එක තමයි දෙන්න තියෙන හොඳම උපදේශය. එහෙම නැත්නම් මේ මේ දෙයට මේකමයි කියලා හරියට කියන්න උත්තරයක් මේක ඇත්තේ නැහැ. ඒක මොකල්ලාන ස්වාමීන් වහන්සේ තනියම කල්යනකටලා භාවනා කරනකොට නිදි කියලා වැටලා තියෙනවා. සර්වඥාන්සේ ඉතින් ගිහිල්ලා ඔය පචලායමාන සූත්‍රය දේශනා කරලා තියෙනවා. නිදිමත නේද කියලා. ඒක නිසා ඒක කාටවත් දෝෂයක් නෙවෙයි. ඒක හරහා යන්න ඕනේ. કોઈ කියන විකල්පයක් හරි කරලා බලන්න. තමන්ගේ සති ධාරාව අකණ්ඩව පවතින උදව් කරන ක්‍රමය තමයි තමන්ගේ ක්‍රමය. වෙන කෙනෙකුට හරි අමාරුයි මේක විය යුත්තක්ද නොවිය යුත්තක්ද මේකමයි ඒකායන ක්‍රම කියලා කියන්නේ. එනිසා ඒ සඳහා ක්‍රමශා විදි පරීක්ෂා කරලා බලන එක තමයි හොඳ වැඩේ. මේ අමරණවත් ගාවක් තියෙන හැබැයි ඒකට උත්තර නම් මම දැන් කතා කරයිද කියලා. භාවනා කරනකොට අදගෙන වැටලා තියෙනවනේ. ඉතින් අමරණවත් පස්සේ වෙලාවක ගහගන්න දැන් අද මාරුයි. ඒ ආවට පස්සේ අහගන්න එතකොට නැත්තම් ඔය සීට් එකේ හොඳටම වැටුණා. එයාගේ ඉන්නකම අහගන්නත් පුළුවන්. බිස්බෙන් වලම දෙන්නෙක් වැටුණා. ඉතින් ඒගොල්ලෝ දෙක දාලා පැනල් ඩිස්කෂන් කරන්න වැටිච්චාම මොකද කරන්නේ කියලා. මේ අවිදිනකොට ඉතින් ආන්න මොකද කරන්නේ? ඉච්චරයි. වැටුණා මොකද කරන්නේ? ඉච්චරයි. ඒකට බුදුහාමුදුරුවෝ ගන්න ඕනේ ඕකට. ඒ ඉන්න වෙලාවේදී අපේ ලොකු සාන්තේ කැපකාරෙක් හිටියා මේ ගියේ. ඉතින් ඒ මිනිසයා මේ ලොකු සාන්තේ උපස්ථානයේ ආන්දරුත් එක්ක පොඩි ගැටුමක්. ඒ වෙලාව මේ අනවශ්‍ය දේත බාන ප්‍රශ්න. ළමනි දැන් යාම ලොකු සාන්තේ බලන්න ආවට පස්සේ දැනගත්තා මේ කැපකාරයා උපස්ථාන කරන ආන්දරන්ට අලියක් ඇදලා. ඊට පස්සේ යාමට ළඟතනට ගිහිල්ලා කතා කරා කව කරට. ඊළඟ රත්න. මම මේ ධම්මනී සත්‍ය හම්බව කතා කරන්නේ. ආ ස්වාමීන් වහන්සේ මේ ත්‍රිරත්න කවුරුර වැටිච්චාම මොකද කරන්නේ? නැගිටින්නේ එහෙනම් දැනගන්න ඔබ වැටිලා ඉන්නේ නැගිටපන්. ඇයි ඇයි ස්වාමීන් වහන්සේ දන්නද කායරි අහගන්න. ඔබ දැනගෙන ඉඳපන් දැන් වැටිලා ඉන්නේ කියලා. ත්‍රිරත්න මයින් ඇවිල්ලා ඔබ ස්වාමීන් වහන්සේ මෙන්න මේක අපේ ලස්සන මොකද කරන්නේ කියලා. මොකද කවුරුහරි එක වරදගත්තද ඕක එහෙනම් ගිල සමාව ගන්න. නැත්නම් නැගිටපන්. අනදි විතරයි නේ ඕන තැනකදී වැටිච්චාම කරන් දෙන්න නැගිටපන්. එහෙම නැත්නම් නැගි වැටිලා වැටිච්ච තැන වැටිලා ඉන්න මොකක්ද ප්‍රශ්නේ? මෙන්න සාකච්ඡා කරනවා මම මේ උපහාසෙත් නංගනවවත් අව탁සීරු කරනවවත් නොවිය යුක්තක්වත් කියන නෙවෙයි. භාවනා කරන්නේ නැති අයට මේක වෙන්නේ නැහැ. ආ කරන අයට වෙනවා. ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නේ ඒකට අපි සමාජයෙන් අපිට ප්‍රශ්නයක් කරනවා අපි ඒලට ඒක තනියම අභාසයකට ගන්න අභ්‍යාසයකට ගන්න. එහෙම නැත්නම් සමාජයට කියලා කියනවා මෙන්න මෙහෙම එකක් මත වෙනවා. උගුල ගණන් ගන්න එපා. මං වැටෙනවා. ඒ නිසා නෝන ඒ අය විතර සයිස් එකේ කෙනේ ඌ ආපදාන වගේම කරගෙන බිම වැටිලා. ඊගාතෝසේ ගන්නවා. තුමාකාර සාන්තියක් ෘති. වැටුණාට පස්සේ මේ බිම කරේනවා. බටන් දකින්න ගිරානට වදින. පුදු පිළිමටත් වදින. ඉතින් මම කියන්නේ මොකද්ද මේ කරන විකාර? අනේ ස්වාමීන් වහන්සේ එහෙම වුණාට පස්සේ දවස් දෙක තුනක් යනකම් හිතේ සෑල්ලුවක් තියෙනවා. මම කොහේ නම් වෙත් කැරක් යට තත්ත්වේ කරපන්. මොකද උඩ තත්ත්වේ කඩාන වැටෙනවා කියනවා. පොඩ්ඩක් ඒ බිල්ඩින් එක හෙල්ලෙන මම වැටෙන ඉල්ලම අරගන්න. අපි ඒකට ඒ කට්ටියගේ අනුකම්පාවෙන් ඉඳ දෙන්න ඕනේ. ඒ ඒ පරිේශණය කරගන්න. ඔක මරණ වේලාවට આવොත් වයසට ගියාට පස්සේ આવොත් ලෙඩ වුණාට පස්සේ කරන්න. මේකෙදි වෙන්න තියෙන ඔක්කොම විකාර જાති වෙන්න පටන් ගන්නවා. අන්නේ ටික කාටවත් හිංසාවක් නොකර සිද්ධ වෙන්න පුළුවන් නම් ඔක වෙන්න දෙන්න. වැටි වැටි නැගිටියුතුමයි කියලා ඉක්ුත් නෑ. වැටලා ඉන්නේ තුමයි කියලා කුත් නැහැ. වැටෙනවා නැගිටිනවා දෙක අතර කියලා කුත් නැහැ. අවස්ථාවේ හැටියට Tamanට සුදුසු පක්ෂමයක් වෙදන්න ඒ ඔක්කොම ආර්ය පරිශන කරන්න පුළුවන් නම් Tamanට හරිය ක්‍රමයේ අනිත්‍යයට කියන්නේ. මට මෙහෙම වුණා. මෙන්න මේ ක්‍රමයෙන් මම ගොඩ ආවා කියලා. ඒකට අනිකයට තියෙන මේ භාවනා විකෘතියක් නෙමෙයි මේ යම් අවස්ථාවක. ඒ වගේ දෙයක් එනවා. ඒ වෙලාවට තමයි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න ඕනේ. එදා හදාගත්තට කමක් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම ප්‍රශ්නය ධර්මදේශනාව සම්බන්ධවයි. දසුත්තර සූත්‍රය සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේශනා කරන විට එකේ කොටස් එකේ කොටස් සිට 10 කොටස් වලට කඩා වරහන් තුල සම්පාදනය කරන ලද්දේ එක් එක් අයගේ ඉන්ද්‍රිය මට්ටම් වලට ගෝචර වන ලෙස යන්නයි මගේ වැටහීම. මේ ඔබ වහන්සේගේ පසුගිය දේශනා ඇසුරෙනි. උදාහරණයක් ලෙස එකේ කොටස්වල දේශනා වන්නේ මුළු සම්බුදු ධර්මයේම එක් වචනයක් වූ අප්‍රමාදයට කැටි කොටගෙනය. එම මට්ටම උපනිෂ් එම මට්ටමට උපනිෂ්‍ය සම්පත් ඇත්තා එතනින් එය අවබෝධ කරයි. මෙසේ එක් එක් මට්ටම් වලට ගොස් මෙම වැඩසටහනේ සාකච්ඡා වෙන්නේ නමේ කොටස්ය. Tamange ඉන්ද්‍රිය ධර්මයේ වලට අනුව උදාහරණයක් ලෙස හතරේ කොටස් වැටහුණේ නම් නවයේ කොටස් පරිශීලනය කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද? ඉඩක් තිබේ නම් මෙම කොටස් 10 විකාශනය වන අයුරු මදක් විග්‍රහ කර මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ නම් එය ඊට අගේ කරමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. මේ වගේ අදහසක් ත්‍රිපිටකය ගැන බලපු බටහිරා ඉදිරිපත් කරලා තිබුණා. ඒගොල්ල කියලා තිබුණ උත්සාහම ගැන මොනවත්ක්වත් දන්නේ නැති අද ඒකට බයින කෙනෙක් ඉන්නවනම් දීඝනිකායෙන් පටන් ගන්න මොකද හැම සූත්‍රයක්ම ඉතාම දීර්ඝයි ඒකේ සීලය පිළිබඳව ගොඩාක් විස්තර තියෙනවා චූල සීල මජ්ජිම සීල උත්කෘෂ්ඨ සීල කියලා ඒක පිටු ගණන් පොත් ගණන් තියෙනවා ඒ නිසා ඒක තේරුම් අරගත්තට පස්සේ තමන්න තේරෙනවා නම් එච්චර විස්තර මට අවශ්‍ය නැහැ කියලා ඊගාට මජ්ක්‍ධිමනිකාය ගන්නවා. මජ්ක්‍ධිමනිකාය කියන්නේ සෑහෙන කතන්දරයක්. සිද්ධි දෙක තුනක් සහිත කතන්දර. ඒකත් තේරෙනවා නම් ඊට පස්සේ අංගුත්තර නිකායව සංයුත්ත නිකායට ගියාම ඒකේ තියෙනවා ඒ ඔක්කොම ගන්න ඉතාලම පුංචි සූත්‍රයකින් ඒකෙත් නැතිව කුද්දක නිකායේ තියෙනවා. ඒකේ තියෙන ඉති උත්තක පාළි එහෙම නැත්නම් මේ උදාන පාළි වගේ එක ගාතාවක්. අර ඔක්කොම සම්පින්දනය කරලා තියෙනවා. ඉතින් ඒක චරිතානුව කරන ක්‍රමයක්ද ඥාන විභාගීය ප්‍රස්ථානයක්ද කියන එක හරි අමාරුයි කියන්නේ. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් ඒ සංගීති සූත්‍රයේදී කරුණු ගොනු කරලා තියෙනවා. දසුත්තර සූත්‍රයේ නිවනට යොමු කරවලා ඒ නිසා මේක තමයි කියනවා මිනිස්යා විසින් මුළු ලෝකෙම ඉස්ලාම දැනුම පිටු කිරීම පිළිබඳව ගත්ත දැනුම ප්‍රස්ථාරගත කිරීම පිළිබඳව ගත්ත පළවෙනිම ප්‍රයත්නය. ඉතින් ඒක පිළිබඳව අපිට විවිධ මත ගන්න පුළුවන්. අර කිව්වාගේ කරගෙන යනකොට තමන්ට ගැළපෙන තැනක් අහුවේ. එකේද දෙකේද තුනේද හතරේද ප්‍රශ්න 10න් කොයි එකේද කියලා නමුත් ගුරුන් පන්දි ස්වාමීන් වහන්සේ කියනවා Tamange වැඩේ ඉවර වුණාට දැනගත්ත වෙතනින් නතර වෙනවා මුළු ත්‍රිපිටකයම දැනගන්න. හැමදේම දැනගෙන තව කවුරුරි ඇහුවොත් ඒක කියලා දීම සඳහා සූදානම් වෙන්න. ඒක නිසා පළවෙනි වතාවට Tamanට ගැළපෙන තැනින් බැස ගන්න. ගන්නට ගඟකට හැමතැනම බහින්න බෑ. පොටකොළ වලින් බහින්න. ඒ දන්න තොටුපළකින් බෑ ගන්න හැබැයි ඒකල මුළු ත්‍රිපිටකයම කියවනවා. අවුරුදු 2600ක් මේක අපි කරා ආවේ නිකම්ම නිකම් ප්‍රයෝජනෙ සලකලා හිටලා නෙවෙයි මේක පුළුවන් තරම් දැනගෙන ඊගාව પરම්පරාවට දෙන්න ඉතුරු ටික Tamanට ප්‍රයෝජනෙ නොසලසුණත් ධර්ම ගෞරවයෙන් හදාරන්න. ඒක නිසා ආරම්භයේදී ප්‍රයෝජන සලකලා වැඩ කරන්න. නමුත් අවසානයේ එතන නෙවෙයි. අවසානයේදී සමස්තෙම දැනගන්න ඕනේ. පුළුවන් නම් ඒක හැමෝටම පිනයි. බොහොම සුළු පිරිසකට තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි විනිශ්චයක් නොකර ඔහොම තියමු ඒ පාරණ. මේ නැවත ප්‍රශ්න තියෙනවද කියලා මේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා අපි පොඩ්ඩක් ක්‍රොම්මෙල් විද්‍යාලේ පොඩ්ඩක් ඉවසන්න. හයියෙන් කතා කරන්න. හරියෙන් ඇහෙනවා. හොඳට ලං කරලා හොඳට හයියෙන් කතා කරන්න. ක්‍රොමෙල් වලට ප්‍රශ්න ඇහෙනවද? ඇහුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මම නැවත ප්‍රශ්නේ කරනවා. එතකොට ප්‍රශ්න අහපු එක්කනට දැනගන්න පුළුවන් මට නැති කියලා. මේ සක්මන් භාවනා කරනකොට වරින් වර ශරීරයේ අසමබර භාවයක් ඇති වෙනවා. එහෙම වෙන්නේ ඇයි? දෙවෙනි කොටස තමයි හැරෙනකොට එක තැනම හැරෙන්නත් පුළුවන්. නැත්තම් රවුම් එකක් ෂාප් බෙන්ඩ් එකක් ගන්න නැතුව යූ ටර්න් එකක් ගන්න නැතුව වටින් යන්නත් පුළුවන්. ඒ දෙක කිරුවට කමක් නැද්ද කියලා. ඒ පළවෙනි කොටස ගත්තොත් එහෙම මේ සක්මන් කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ වැනෙන්න පටන් අර ගන්නවා නැත්නම් පැද්දෙන්න පටන් අර ගන්නවා කියලා. ඉතින් ඒක කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් අනික් වෙලාවටත් එහෙම වෙනවා ඇති අපි දන්නේ නැහැ. සතිය නෙවෙයි ඉන්නේ. දැන් බීප මිනිස්සෙක් එහෙම දන්නේ නැහැ. මනස යන්නේ හරහට තමයි යන්නේ. ඒකට ඒ මනස දන්නේ නැහැ. ඔය දේත්තකොට තියෙන්නේ මදේ නෙවෙයි ප්‍රමාදේ නෙවෙයි මදේනේ. යට තේරෙන්නේ. ඒ වගේම අපිත් ඇවිදිනකොට අපිට ආන්නේ කෙලින් කියලා තමයි. අපි දරුවන්ට කියනවා ඵලයල්ලයි කියලා. හැබැයි දරුවන් තේනවා දෙමව්පියන් යන්නේ ඇදීට කියලා. කක්කොට්ටන්ගේ දරුවත් ඔහොම කියනවා. දැද්දන්ගේ දරුවොත් ඔහොම කියනවා. අපි වැද්දෝ කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වෙන්නේ කියලා. ඉතින් දරුවා අහන ඉස්සලා ශිෂ්ටාචාර වෙලා හිටපන්කෝ. අද ඉන්න දෙමාපියෝ සේරම එකයි. එක්කෙනෙකුට ඔක්කත් ඉන්නේ දරුවෙකුට මොකද්ද කියන්නේ. ඒකයි මේ දරුවෝ අන්නත්තර වෙලා තියෙන්නේ. ඒ නිසා දෙමාපියන්ට එච්චරම මොකද්ද කියන්නේ සතුට වෙන්න දෙයක් නැහැ. ආයේ මේ පවුන් ඇවිදින එක නෙවෙයි සංසාර ගමනේදීවත් කෙලින් නැහැ. ඒකෙදි දන්න එක මට කෙලින් ඇවිදින්න බෑ මම මේ වැළෙනවා කියලා දන්න එක මට නම් පේන්නේ හොඳ එකක් කියලා. මම මේ ඇවිදින්නේ කෙලින් නෙවෙයි. මට ඇවිදිනවා කියලා දැනගත්තට පස්සේ නම් අපිට පුළුවන් ඒක ඍජු කරගන්න හෝ ඒක නිසා මේ වැටහීම නරක දෙයක් වශයෙන් හෝ අබැග්ගේ සම්පන්න දෙයක් වශයෙන් කලන්නක හොඳට බලන්න. ඒක තමයි පළවෙනි කාරණා. දෙක භාවනා කරගෙන යනකොට අපි හිතනවට වැඩිය ඉක්මනින් රාගයයි ద్వේෂයයි අඩුවෙට පටන් ගන්නවා. රාග ద్వේෂ දෙක අඩු වෙච්ච ගමන් මෝහය තමයි නැගිටින්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද දෙක නැති වෙච්ච ගමන් තීන මිද්දේ නැගිටිනවා. මේ ඇවිදිනකොට වෙන වැනේන ගතිය තීන මිද්දේ ලක්ෂණය. එහෙම නැත්නම් අන්දමන්ද භාවයේ ලක්ෂණය. ඉතින් එතකොට බලන්න හොඳට මේ ඇවිදිනකොට වැනෙන ගතියදී හිතේ රාග අරමුණු නැහැ. ද්වේෂ අරමුණුත් නැහැ. එතකොට වැනෙන ගතියක් එනවා. එතකොට යෝගාවචරය ගාව අතිරේක ශක්තියක් තියෙනවා නම් අතිරේක සත්‍යයක් තියෙනවා නම් තමයි දැනගන්න පුළුවන් මේ බවට එනකොට මේ වැනෙන කපට එනකොට සත්‍ය සක්මණේ සත්‍ය පිහිටීම නිසා හිත යම් ප්‍රමාණයකට එකලස් වෙලා තියෙනවා. අන්න එතෙන්දී හොඳට අවබෝධයෙන් දැන් මේ දීන තියෙන පියවරක් පාසා වැටෙන්නේ නැතුව මේක යන්න පටන් අරගත්තොත් පේනවා අපි හිතනවට වැඩි වේගයෙන් පරියන්කේදී හා ධක්මනේදී මේ කෙලෙස් දෙක ප්‍රධාන රාග ද්වේෂ දෙක තැම්පත් වෙනවා. තැම්පත් වෙච්චාම නිදිමත ගතිය එනවා. සෝතු ගතිය එනවා. වෙන වෙන ගතිය එනවා. ඒක භාවනායේ දියුණුවක්. අන්න ඒකට අවදි වෙන්න පුළුවන්. ඒක නැත්නම් ඒකට එළඹ වාසය කරන්න පුළුවන් කියලා බලන්න. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා ඒ චීචි යන්න පුළුවන්. අනිත් එක මේ හැරෙනකොට ඉරියාපතේ සම්පූර්ණයෙන් කරකවෙනකොට අර හිතෙන්නේ අනකම් ගිනිච්ච සතිය හැරෙනකම්ම හැරිලා ඉවර වෙනකම්ම නඩත්තු කරනවා කියන කම. ඉතින් එතකොට හිතන අපරාධය අර ගිනි ගියේ සතිය පෙරලා ගන්න නැතුව ආහාරව ගන්න නැතුව තියාගන්න තියෙනවා දිගටම යන්න තියෙනවා හොඳයි. මේක ඇත්තටම ධර්ම භාවනාවේ තියෙන අභියෝගයක්. සතිය ඇති කරගලට පස්සේ යම් යම් ක්‍රියාකාරකම් හරහා සත්‍ය කඩා ගන්න නැතුව පවත්තන්න මේකට කියනවා ඉරියාපත සංදිවලදී සතිය පැවැත්වීමට දෙන අභ්‍යාසය. ඒ නිසා හැරෙනකොට සත්‍ය කැඩනවා කියලා දැනගෙන ගිහිල්ලා පුළුවන් නම් බලන්න එක තැනම හැරලත් බලන්න. ඔය කියන විදිහට ටිකක් වටේ විදලත් බලන්න. කොයි එකේදීද Tamanට වඩා පොරොදෙන වෙන්නේ කියලා. වටේ ඇවිදිනකොට සමාධිය ඉතුරු වෙයි. සතියත් ඉතුරු වෙයි. හැබැයි සෙල්ලක්කාර සෙල්ලන්ට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. එක තැනම හැරෙනකොට සමාධිය ටිකක් කැඩෙයි. සතිය ටිකක් හැප්පෙයි. නමුත් එතකොට ඉරියව්වෙන් ඉරියව්වට සත්‍ය කියන යාම් පිළිබඳව අභ්‍යාසයක් ලැබෙනවා. ඒ නිසා ඒක අවස්ථාන රූපව ඒක යොදා ගන්න කියන මිසක් නිතරම මෙන්න මේකම කළ යුතු කියලා එකක් නැහැ. එචා යෝගාවචරය භාවනා ජීවන වෙන තාලෙට සතිය ජීවන සමා වෙන්න සක්මණ දියුණු වෙන තාලෙට මේ මේ අවස්ථාවල් හසුරුව ගත්තොත් Taman තුලින්ම Tamanගේ කමඨාන සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ඉස්සරහට යනකොට බොහොම චිත්තව සිද්ධ වෙන්න පටන් ගන්නවා. අද තව ප්‍රශ්නයක් තියෙනවා මේ Thank you. ප්‍රශ්න ඇහෙනවද ප්‍රොමිල් වලට සද්දේ නම් ඇහෙන හාමුදුරනේ පැහැදිලි නෑ. දැන් මම නැවතත් ප්‍රශ්න උච්චාරණය කරනවා මේ දෙපැත්තෙම සාධාරණේ සඳහා මේ භාවනා කිරීමේදී අවශ්‍ය වෙන හුදකලාව සහ භාවනාවේදී මතුවෙන තනිකම් තනිවීම නැත්නම් තනිකම් දෝෂය කියන එක සහ මේ දෙක කලවම් කිරීම කියන එක භාවනා යෝගාවචරේ කොහොමද හසුරුවා ගන්න කියලා මේකට ඉංග්‍රීසියෙන් කියනවා loneliness and aloneness කියලා ඊයේ මම ගත්ත ආටිකල් එකක්. ඒකේ ලියලා තියෙනවා ඇමරිකාවේ ඉන්න 180ක් තනිකන් දෝෂ වලින් පෙළෙනවා. අවුරුදු 20 30 කාලේ 20 හමාර වෙනකොට 20ට 29 30 යනකොට ඒත් තනිකන් දෝෂයක් එනවා. 50 5දිත් එනවලු 80දිත් එනවා. මේ භාවනා ඒකේ ඇතුළේ තියෙන සමාජශීලී ජීවිතයක ඒක නිසා Taman කොටු වෙනවා කොන් වෙනවා වගේ තේරෙන පටන් ගන්නවා. විභාග ෆේල් වෙනවා යන තනස්සාවක් හොයාගන්න ඕන 29 30 වෙනකොට Tamanට එනවා ප්‍රශ්නයක්. 55 වෙනකොට හැම කෙනාම මැරෙන ලෙඩේ තේරෙනවා තමයි. 55 කියලා කියන්නේ දැන් කෙලවෙන තැන දාන. උත්තර කල් තරංග ගහගෙන හිටියා දැන් නම් මැරෙන්නේ නැහැ කියලා දැන් නම් තේරෙනවා ෂුවර්. අන්න අතලින් වක්කඩේ කඩානේ යන්න හදන්නේ. එතකොටත් භයානක එකක් එනවා. ඊට වැඩිය 55න් කරුණු වෙලා දෙන්න පෙන්තොන්. පෙන්තොන් ගියාම ඊට පස්සේ නිකම්ම නිකන් ගෙදර අවමං අවලක් විපාකයක් වඩටපත් වෙනවා. 80 වෙනකොට බඳපු ගෑණි මැරෙනවා. එක්ක මිනිහා මැරෙනවා. ඒක නැත් ඩිමෙන්ෂියායි. එහෙම නැත්නම් අල්සයි. ඉතින් ඒක නිසා මේකට තුම්පලක තනිකන් දෝෂේ තියෙනවා. උත්‍රාඥානසේ මේ කියනවා වාසනාවක් කියලා. මේක හුදෙකලා වුණා නම් භාවනා කරන මිනිසෙක් නම් මේක වෙන්න වෙන්න තමන්ට විවේකී ලැබෙනවා. ඒ සමේ ලැබෙන විවේකයට සමහරු තනිකම කියනවා තමන්ට හුදෙකලාව. ඉතින් මේ දෙයට ආධ්‍යාත්මික පැත්තෙන් බලන එක නෑ ඒක උසාල ලාභයක් විදිහට ඉතන. සමාජශීලී වෙඳලා මේ සෙනගත් එක්ක කණියත් එක්ක බැඳලා කුලියත් එක්ක වැඳලා ඉන්න කෙනාට තනිකන් දෝෂේ එනවා. ඉතින් ඒක ඇත්තටම පුද්ගලිකව විනිශ්චය කරන්න ඕනේ. මම මේ සමාජශීලී වීම නිසා කොච්චර දවසකට විඳවනවද අද තියෙන සම්පූර්ණ මේ මානසික අසහනට හේතුව අපි සමාජයේ ජීවත් වෙන නිසා. අවුරුදු 200කට 300කට ඉස්සෙල්ලා තිබුණු යුගයේ එහෙම නැත්නම් ওই සුද්දා මේ ඕස්ට්‍රේලියාව අවුරුදු 200කට 300කට තමයි තනි කර වැද්දෝ හිටියේ කිසිම ශිෂ්ටාචාරයක් තිබුණේ නැහැ මේ මිනිසුන්ට අවුරුදු 225කදී ඉතිහාසයක් නැහැ එදා තිබුණේ ස්ට්‍රෙස් එදා තිබුණේ ටෙන්ෂන් එදා තිබුණේ ටැක්ස් එදා තිබුණේ කසාද එදා තිබුණේ ප්‍රශ්න නැහැ දැන් හදලා අවුරුදු 225 දේවල් හදාගෙන තියෙනවා හැමදම ටෙන්ෂන් හැමදම ෆ්‍රස්ට්‍රේෂන් හැමදම තනිකන් දෝෂ තියෙනවා ඒ නිසා බුදුජානනාංශේ භාවනාව පටන් ගන්න කොහොමද අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා අද කී දෙනකොට මතක නැද්ද ඒක භාවනාව පටන් ගන්න ඉස්සලා කියනවා කරුණාකල කැලේකට ඵලයන් වනචරවයන් කියලා කියනවා කරුණාකල වනචරවයන් ඔය ශිෂ්ටාචාරයේත් එක්ක ඔය වැඩේ කරන්න බෑ එනතන් ගහක් මුලට ඵලයන් ඒක ස්වභාවික දෙයක් නැත්නම් මේ වගේ ශූන්‍යාකාරයක තියෙනවා. ඉතින් ආවට පස්සේ ඒකට භාවනාවට එන්නෙත් නැහැ. මොකද ඒක යාඩ පෙන්නේ තනිකන් දෝෂයක්. ඒ ගියේ එකන අත්තික වහන ඔය ඉන්නවා. මට හරි පාළු ළමයෝ වන්දනාව නන්ද වන්දනාව යන්න ඉති කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනාව මම කරි දාගන්න. මරණ මොහොතේ මොකද වෙන්නේ? කොච්චර සභාවකදී සමාජශීලී ගත වෙලා හිටියත් අපි මේ ඇසුරු කරන කිසි කෙනෙක් අපිට උදව්වට නැති ඉතින් අර මේ භාවනා ස්වරූපෙන් හෝ කමන්නේ අරණ්‍යගත වෙලා නැත්නම් ස්කවුටින් කරලා හරි කමන්නේ කැලේකට යන කුරුකු වෙච්ච කෙනාට තේරෙනවා මේ තමන්ගේ ජීවිතේ තමන් එක ගත කරන්න බැරි ඇත්තෝ මේ සමಿತಿ හදාගෙන සමාජ හදාගෙන ගොඩනැගිලි හදාගෙන මහා විශාල විකාර කෙරුවට මරණ මොහොත වෙනකොට කවුරක්වත් නැහැ. ඒක නිසා තමන් කල්පනා කරන්න ඕනේ උදේකලාව කියන එකට අපි තනිකන් දෝෂේ කියනවාද නැත්තම් අපිට පුළුවන් මේ දනිකන් දෝෂේ සුදේකලාවක් බාටපත් කරගන්න. ඉතින් ඒක පොදුවේ කියලා දෙන්න. පොදුවේ කියලා දුන්නොත් අපි සමාජයේ පවතින තත්ත්වයකට විරුද්ධ වුණා වෙනවා. හැබැයි පොදුවේ කියන්න පුළුවන් භාවනාව හරියන්න නම් තනි වෙන්න වෙනවා. අරණ්‍යගත වෙන්න වෙනවා, රුක්ක මූලගත වෙන්න වෙනවා, ශූන්‍යාකාරගත වෙන්න වෙනවා. මට හම්බුනේ මේ පණිවිඩය 1977. මේ සත්‍ය පිළිබඳ පණවිඩය. මට එතකොටම හිතුණා මේ ඔක්කොගෙම කෙලි එකක් ඇත්තේ නෑ යන්න ඕනේ. මම 79 පළවෙනි භාවනා වැඩමුළුවට ගියා. තවස් මම දැන් හතක වැඩ පිළිවෙලක් ඉන්දියාවෙන් ආපු මුනින් දෙජීත් එක්ක කෙරුවේ. නුවර ලේවැල්ලේ පාතිමා රිට්‍රීට් එකේදී කතෝලික පල්ලියේ. එදාම මට හිතුණා යන්න කියලා. නමුත් මගේ මට උගන්නපු ආමුදුරෝ ඔස්ට්‍රේලියානු කාර්ය ජාතික කවදාකවත් යන්න එපා. ඔබ අද හදිස්සි වෙලා කියලා පැවිදි වුණොත් හෙට සිවුරු වන්නවා. එනිසා යන්න වෙන බව දැනගෙන සමාජයේ ජීවත් වෙන්න කිව්වා මොකද වෙන්නේ කියලා. මම යනවාමයි යන්න බව දැනගෙන සමාජයේ ජීවත් වෙන්න කිව්වා පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දැනකම් භාවනා කරන්න. ඊට පස්සේ කැමතිනම් ඵලයක්. ඒ නිසා තනි වෙන්න බෑ භාවනා නොකර භාවනා කරන්න බෑ තනි වෙන්නේ නැතුව. මේක පටන් අර ගන්න පුළුවන් සබාව. තාම Tamanට තේරුනේ නැත්නම් මේ භාවනා සඳහා විවේකී හදා ගන්නවා කියන එක කායිමත් විසන් ගන්න එපා වෙන කාටවත් පුළුවන් නේ කරදර දෙන්න විතරමයි. විවේකී හදා ගන්න එක තමන් කරන්නේ. හොඳටම බලන්න අපේ පවුල් වල ඉන්න අපේ නෑදෑයන්ගෙන් කවුරු හරි ඇහුවොත් මම විවේක වෙන්නම් කියලා එක එකක් දෙනවද කියලා? යම්පත්තෝ. වටක ඔක්කොම යම් පළිය කියන්නේ මේ මේ පිකන් ටික හොදලා තියලා බලයන් කියලා. නැත්නම් මේ ඔබ ගියාට කමන්න මේ වැඩේ කළා කියලා ඵලයක්. ඒක උනාට පස්සේ කියනවා රෙදි වේලා දීලා ඵලයක්. බුදුරජාණන් ඉන්න කාලේ මේ මනුස්සකට යන්න හිතලා මේ කිව්වලු මෙහෙමයි මේක දිග දිග හරියන මම යන්න ඕනේ ඊට ගෝල ගෑණි කිව්වලු දැන් බබෙක් වැඩේ උඹ දන්නේ නැති උනාට ඒක ඉඳලා ඵලයන් කියලා. ඔන්න බබා හම්බුනා. හම්බෙලා ඉතින් දැන් ඇහුවලු ඊට පස්සේ කිව්වට පස්සේ කිව්වලු ටික මාසයක් දෙකක් ගියාට පස්සේ කිව්වලු පොඩ්ඩක් මේ ළමයා පොඩ්ඩක් ලොකු වෙනකන් ඉඳලා ඵලයන් කරපේ. ඊට පස්සේ අද ගියාට කමන්නේ දැන් දෙවෙනි බබා බඩේ කියලා. පොඩ ඒ ළමයා හම්බුණා. ඉතින් හම්බුණා මේක බලන් හිටියට පස්සේ මේ මිනිහට එන්න එන්න කොකු වැඩෙනවා මිසක් ආ. කවදාවත් ඉවරයක් නෑ. ඌ අතගසා දාගෙන ගියා. ඉතින් ඒ නිසා මේ උදේකලාව පිළිබඳව ප්‍රසිද්ධිය කතා කරන්න ගියොත් මුග දෙනකොට ඒ කතාව රස නැති වෙනවා. ඒක හොරෙන් තියාගන්න Tamanට විතරක්. ළඟම ඉන්න කෙනාටවත් කියන්න බෑ. මොකද කොක්ක වදින්නේම ළඟම ඉන්න කෙනාට. උදේකලාවට කොක්ක වදින්නේ කවදාකවත් පිටරට නන්නාදුනක දෙමළ මිනිස්සුන්ගේවත් මුස්ලිම් මිනිස්සුන්ගේවත් සිංහල බුද්ධාවන කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. Tamange විවිධ කරදර වෙන්නේ ළඟම තියෙන කොක්ක. ඒක නිසා ඒකට උපක්‍රම කියලා දෙන්න මම ඉන්න ඕනේ රිස්පෙන් වලට ඒක ඕගොල්ලෝ කරගන්න. හැබැයි මතක තියාගන්න එකම දෙයට ලෝන්ලිනස් කියලා කියනවා, aloneness කියලා කියනවා, උදකලාව කියලා කියනවා, තනිකන් දෝෂ කියලා කියනවා. ඒකේ දින අර්ථකථන හැටියට බුදුජානක මහන්සේ ඒකට මූණ දීලා තියෙනවා. ඒ නිසා හොඳට බලන දවසින් දවස දවසින් දවස දින රටාව අර හුදකලා වෙන පැත්තට ගියොත් මේකේ කෙලවරක් තියෙනවා. කවුරු හරි දෙයි කියලා හිතුව ਸਰබලධාරි දෙයයන් ආසේ දෙයි මගේ දුව දෙයි මගේ පුතා මේක දෙයි කියලා කද්දාවත් දෙන්නේ නැහැ. උන් කියන්නේ මේ තීන වැඩ ටික ඉවර කරලා ඵලයන් කියලා. ඒක උන් දන්නවනේ කවදාකත් වැඩ ඉවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒකට පොඩ්ඩක් ෂට ප්‍රඥාව තියෙනවා. මෙතන තමයි අපි ඉන්නේ ඒක නිසා වැඩිපුර අපි කතා කරන්න යන්නේ කතා කෙරුවොත් වැඩි වැඩි ඡන්දෙන් ඕගොල්ලෝ දිනනවා. ඒ නිසා අපි කියනවා පුද්ගලිකව තම තමන්ගේ හුදකලා විවේකයේ තනිකම පිළිබඳව සලකා ගන්න. අර පිටිපස්සේ කරන තත් ඉස්සුවා. නෑ. කමන්නේ කමන්නේ. Um, උගන්නන්නේ හැරෙන හැටි ආමේකේ කමාන්ඩ් එකක් දෙනවා left up up up ups තුනයි අංශක ඇටේව තුනයි. එහෙම තමයි ආමේකේ දෙන්නේ. left එක තිබ්බ දකුණ in කියලා ඇත ගන්න කියනවා. ඊට පස්සේ up up up ඇටේව තුනක් තමයි තියෙන්නේ. ඒකත් ඒ ඔය ආමි ට්‍රේනින් එකකින් ගත්ත උදාහරණයක් වගේ මට පේන්නේ. කොහොම හරි මේ ක්‍රොම්බෙල් පැත්තේ සාධාරණ පිට ප්‍රශ්නේ ඇහුණද? ප්‍රශ්නේ ඇහුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කතා කරුවේ මේ කවුද මේ මොකද නම මොකයි? තවත් නමක් තියෙනවා. මොනේ රාහු රාහු. රාහු කියන්නේ හොඳ නමක් නෙවෙයි. කොහොම හරි ඔන්න ප්‍රශ්නේ ඇවි රාහු මාන්තයි ඉතින් වයසක මිනිස්සයා ඇහුන්නේ නැතුනට කරන්න දෙයක් නැහැ. තා කියනවා ගීතා ඉස්සෙල්ලා හැරෙන සක්න හැරීම පිළිබඳ කතා කරලා සම්මන් දීලා හිටගත්තා අංශක 90 හැරෙන්නේ 60 කෝණ 3කින් කියන. Taman කකුල් දෙක දිහා හොඳට බලන් හිටියොත් මට තුන් කාරණ වුණා. කියලා තමයි අපි අන්තක 80 ගන්න. ඒක අර වීඩියෝ ක්ලිප් එක හොඳට බැලුවොත් ඒ ළමයා ඒක කරලා පෙන්නන්නේ ඒකම තමයි. ඒ 60 වතුණක් තමයි ආමියේගේ මාච් පාස්ට් එක කරනකොටත් කරන්නේ එහෙම තමයි. ඒක මම මේ ස්ථාවර කරන්න හදනව නෙවෙයි. ඒ වගේ හොඳට බැලුවොත් පේනවා. මේ අපි හැරිමක් හැරෙනකොට නැමෙනකොට ඒ ඔක්කොම ඇතුලේ කෝඩ් වෙලා තියෙනවා. බොඩි නොලෙජ් එකේ මේවා කෝඩ් වෙලා තියෙන්නේ. කරන ගමන් හොඳට බලන්න හිටියොත් ඒ අතර තියෙන මොකද්ද පැටර්න් එකක්. ඒ අතර තියෙන මොකද්ද සමාන භාවයක්. අන්න එකෙන් දැනගන්න පුළුවන් අපට අපි කොච්චර අපේ සිතුවක බැව පිළිබඳ දන්නේ නැද්ද? අපි කොච්චර මේ වැඩ කරනකොට අසතියේ එහෙම නැත්නම් ප්‍රමාවේ මදයේද ගත කරන්න කියලා බලන්න කිව්වොත් තොරතුරු රාශියක් මේකට කියනවා බොඩි නොලෙජ් කියලා මුළු ඇඟ දන්නවා කරන්න ඕනේ අපි ඒක ඇඟට කරන්න තියලා හොඳට බලන්න ඉන්න ඕනේ අප්‍රමාදීව එතකොට මේ වගේ ප්‍රකාශන කරන්න පුළුවන් පොඩ්ඩක් ඉන්න පිටිපස්ස පිටිපස්ස කෙනෙක් මේ පැත්තේ දැන් තමයි රත් වෙලා ආයේ පොඩ්ඩක් ඉවසන්න ක්‍රමවේල් කොලෙජ් එක එහෙමයි ස්වාමීනි ස්වාමින් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? බීලා බීලා නෙවෙයි. ආයේ යසයින්ට දාපුවම තෝ වෙනවා. මේ ප්‍රශ්නේ ඇහුන්නේ මම ඉතින් නැවතත් කතා කරනවා. මේ විතරේ කතා කරන්නේ මහත් එක් ඉස්සලා කතා කරේ නෝන කෙනෙක්. මේ සක්මන් කරනකොට වැණින ගතිය එන එක නෑ මේ කියන්නේ. මම මාතෙන් ඇහුවා බීලාද පටන් ගත්තේ කියලා නෑ කිව්වා. බීලා වටිනවා. පස්සේ තවදුරටත් ඒකම අරගෙන කියොත් මේ සිද්ධිය සිද්ධි වැටකට කඩලා පෙන්නන. ඒකට කියනවා thin slicing of time කියලා. හරියට මේ චිත්‍රපටයක පෙන්වන රූපරාමු එක එකක් වෙන් වෙන් කරලා බලන්නකො. අපි අරගෙන සෙලුලොයිඩ් ගන්න බැලුවොත් රූපරාමු ආශය. ඒවා එක එකක් වෙන් වෙන් කරලා කඩා පෙන්නනකොට නිකන් හැරෙන්න වගේ එක ක්‍රියාව ක්‍රියාවලියක් වශයෙන් පෙන්නනවා. ඒ විදිහට මේක රූකඩයක්. ආයතන කරන දෙයක්. මේක රූකඩයක් වෙයි. මේ රූකඩේ දිහා බලන් ඉන්නකොට තමාලට තද හාස්‍යයක්ම තියෙනවා තමාට තද බයක් ඇති. මේක එක එක අතරමැද එක ජවනිකාවක් කරලා ගියොත් මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් පේනවා මේක හරියටම රූකඩයක් නටනවා වගේ වැඩක් යනවා. ඉතින් මේ භාවනාවේදී Taman Taman පිළිබඳව ආකල්ප වෙනස් වීමක් ඇති වෙනවා. මුදුමාකාර වේගය අඩු වෙලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ සමස්තය වශයෙන් ඉදි වශයෙන් ඇවිදිනවා පේනවා. ආයෙ කඩ කඩ පෙන්නනවා. මේ විදිහට මේ ක්‍රියාවලිය දිහා විවිධ පැතිකඩ වලින් බලනකොට තමයි අපිට තේරෙන්නේ මේ අපි මේ සංසාරේ අද කරන වැඩක් නෙමෙයි. දීර්ඝ සංසාරයක් කරගෙන ගිහිලා තිනවා අද තමයි කරන ගම බලන්නේ. තවදුරටත් ලං වෙලා බැලුවොත් පේන්න පටන් අර ගන්නවා මේක නිකන් මේ කලින් හදපු චිත්‍රපටියක් තාමට ස්මූත්ලි පෙන්නගෙන යනවා වගේ හැබැයි සෙලුලොයිඩ් එක දිහා බැලුවොත් කාටුන් චිත්‍රයක සෙලුලොයිඩ් එක බැලුවොත් ඒකේ මොකක්වත් නැහැ පුංචි පුංචි කැලටි එකක් විතරක් තියෙනවා. ඉතින් ඒකට කියනවා කිච්ච ගණය කියලා. අපේ අභිධර්මයේ උගන්වනකොට අටුවා ගණන එක කෘත්‍යයක් කියන්නේ රාශියක් එකතු කියලා හදාගත්ත ගණන. ආරම්භන ගණ කිච්ච ගණ කියලා කියනවා. මේ කෘත්‍ය කඩා බැලීම මේ සිද්ධිය ටෙලස්කෝප් කරලා බලනවා. වෙච්ච සිද්ධිය පතුරු පතුරු පතුරු පතුරු ගලවලා බැලුවොත් අර ක්‍රිකට් එක ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා වෙන්න විකට් අවුට් එකක් ගියාට පස්සේ ඒ ඒ වෙච්ච සිද්ධියම ටික ටික ටික ටික එමේ යනගතියක් වෙන්න එතකොට අපිට පේනවා ඇත්තට මේ අවුට් එක මිස් එකක්ද නැත්නම් ඇත්තට එකක්ද කියලා බලන්න පුළුවන් ඉන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාන. ඉතින් අපේ සත්‍යයත් හරියටම ක්‍රිකට් බලන ටීවී එක වගේ තමයි. අපිට ඕනේ නම් මම මේ සතා මැරුවද නැත්නම් මැරුණාද? එහෙම නැත්නම් මම මේ බොරුවක් කිව්වද නැත්නම් මගේ අතින් කියවුණා? නැත්නම් මම මොනවද වැඩක් කරුවට මේ කොල්මනද කෙරුවේ මමද කෙරුවේ කියලා දකින්න ඕන නම් ආපහු හැරලා බලන්න ඕනේ මම චේතනා පූර්වකද ඒක කෙරුවේ නැත්නම් අචේතනිකද උනේ කියලා. ඉතින් ආ සතියෙන් නෙවෙයි නම් කෙරුවේ මොකොම්මනේ. සතියෙන් නෙවෙයි නම් කෙරුවේ අපි කවුරු හරි කියන දේ අහන්නේ. උසාවියට යන්න. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා කරන වැඩකදී පුළුවන් තරම් එළඹ සිටි සිහියෙන් කෙරුවොත් තමයි තමන් පිළිබඳව දෙස්ටි ගන්න වෙන්නේ වැරද්දක් නම් වැරද්ද නැත්තම් නෑ. තමයි සතිය නෙවෙයි නම් වැරද්දක් නිවැරද්ද වෙන්න පුළුවන් නිවැරද්දක් වැරද්ද වෙන්න. ඒකේසා සක්මණී ඒන ක්‍රියාවලිය විශේෂයෙන්ම හැරෙනකොට ඒ සිදුවෙන ක්‍රියාවලිය දිහා බැලුවොත් ඒ නොවැටි මෙහෙම හැරෙන්න කොච්චර ශක්තියක් අපි ළඟ තියෙනවද මේ අඩි 6ක් උස මිනිස්සෙක්. මේ අඟල් ගානක මේ හැරෙනවා. මෙහෙම හරියට මේ මහබබා කරකවනවා වගේ. මොන තරම් සින්ක්‍රොනයිස් එකක් තියෙනවද කියලා හිතන්න. මේක තියෙන මේ වීඩියෝ ක්ලිප් එකක්. ඒකේ පෙන්නනවා ඩයිනමික්ස් ඔෆ් වෝකින් කියලා. වටේ ඇවිදින ඇටසැකිල්ලකින් පටන් ගන්න මනුස්සයා සම්පූර්ණ කළ පෙන්නනවා. ඒකට පේනවා මේ ඇවිදිනවා කියන්නේ මොන සර්කස් එකක්ද. මේ හැම වෙලාවෙම ඇවිදින්නේ එක කකුලක. හරි ඉස්සර කෙවිජට හැරෙනකොට එක කකුලක් හැරෙනත් අනික කකුල අංශක 60ට 60ට නැවත නැවත තියෙමින් ඒ නිසා අපි කිලෝ 60ක් එක කකුලක තියාන තනි රෝදේ බයිසිකල් පදිනවා වැඩක් මේ කියන්නේ. අපි බල්ලන් හැතැම්ම නැහැ වගේ ඇවිදිනවා. ඇවිදට එක පියවරක වෙන සිද්ධිය බැලුවොත් හැරෙනකොට වෙන දේ බැලුවොත් එහෙම නැත්නම් මේ වැනෙනකොට කය වෙන දේ බැලුවොත් මේක එකක් සමබරව ගෙනියන්න යාට වීල් චෙයාර් එකක ඉන්න අම්මා දිහා බලන්න කොච්චර අමාරුද කියලා දැන් ඇවිදලා පියවර දෙකක් තියන්න පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා මොකක් හරි ඇලයින්මන්ට් එකක් අප්සෙට් ගිහින් ඊට පස්සේ ආයෙ බෑ පුළුවන් තරම් කල් අපි ඔලිම්පික් ගහනවා අනුන්ට පයින් ගහනවා ෆුට්බෝල් ගහනවා පුළුවන් කාලේ බැරි කාලෙට පුළුවන් දේකුත් නෑ පුළුවන් කාලෙට බැරි දේකුත් නෑ එනිසා පුළුවන් කාලේ මේ කරන දේ නැවති ලේස්මස් slowly mindfully silent බලන්න ජීවිතයක් ලැබීම කොච්චර පිනක්ද කියලා. manussත් ප්‍රතිලාභයක් ලැබීම කොච්චර පිනක්ද කියලා. මොකටද මේක අපි ගත කරන්න කියලා බැලුවොත් නිවන සඳහා අපි කොච්චර පොඩද ගත කරන්නේ. ගත කරන්නේ නම් බඩ රස්සාව. එහෙම නැත්නම් අනුන්ට පෙන්වන්නට මේ බොඩි එක පෙන්වන්න. රූපලාවන්‍ය. ඒ නිසා සක්මුද ඥානසේ ඉදිරිපත් කි මුළු භාවනා ලෝකෙටම පුදුමාකාර විප්ලවයක් කරලා පෙන්නනවා. වෙන කිසිම සාස්ෘණ වචනමක් කෙරුවේ නැහැ. මේ ක්‍රියාවක් කරන ගමන් භාවනා කරනවා. ඔක්කොමලා කිව්වේ මොකොත් නැතුව අත පිට අත තියන ඇත්ත එක වහන භාවනා ක්‍රමයක්. සර්වඥාන්සේම නැහැ. අක්පණීදී නිසා ඊටත් විදි විස්තර බලන්න බල්ලා පුළුවන් තරම් අනික භාවනා කරන කට්ටියත් එක්ක බෙදා ගන්න. එතකොට තේරෙනවා අපිට තව කොච්චර එකලසක් කොච්චර අතුරුත භාවයක් ඉස්සර ගන්න පුළුවන්ද කියලා ඒක වෙන්නේ මේ අතුරුත භාවයෙන් නැතිවීම හරහා සතිය ගෙන ඉගෙන ගැනීමෙන් තමයි කාරණාව සිද්ධ වෙන්නේ. ස්තුතියි. අපි යනවා තව කවුරු හරි අත උසනාලි මේ පැත්තේ ආයෙ තවත් අතක් ඉස්සරහ. ක්‍රොම්මෙල් දැන් ඉන්නේ. අයියෙන් කතා කරන්න ඕනේ පිරිසිදුව කතා කරන්න ඕනේ. ඇයිනේ නෑ ඕම ඇයිනේ. හොඳයි. Amém. Amém. Amém. Amém. Amém. තරම් පැහැදිලි නෑ ස්වාමින් වහන්සේ. මම මේක නැවත පුනරුච්චා මේ දැනගන්න දෙන්නේ කතා කරනවා කියලා. මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ප්‍රොමිල් වල කතා කරන නව අනුපූර්ව විහාර ගන්නකොට මේ අනුපූර්වයෙන් පෘථක් කෙනෙක් ඉඳලා නිවන් දක්වා විස්තර කරන කෙනෙක්ම ওই විදියට එක තුනක් පහය අතක් කමිටිය යනවාද එහෙම නැත්නම් සමහර වෙලාවල් වලට සමහර ඒවා අතර දැනිලා අතරමැද අන්ති ස්ථාන වලින් හැරිලා නිවනට යන්න කියලා ප්‍රශ්නේ මේක අර අනුපූර්ව ක්‍රමේ සහ ක්‍රමික නිවන කියන දෙක අතර තියෙන පැටලයි අර සිල්ලාකාර ක්‍රමයට හිතන කට්ටිය ක්‍රමයක් නෑ ඕක එකපාරට සිද්ධ වෙන්නේ තව සමහරු කියනවා කොච්චර සෙල්ලක්කාරවම ගියත් ඕකේ යට ජීවත් වෙනවා. ඕකට අනුපූර්ව පිළිවෙලක් තියෙනවා. ඉතින් ওই දෙක හිතුවක්කාර ක්‍රමී සහ එහෙම නැත්නම් කියනවා නම් සෙල්ලක්කාර ක්‍රමයයි අනුපූර්ව ක්‍රමය දෙක අතර වැද සිදුවන දෙයක්. ඉතින් මේක කරනකොට තාම වැඩි නැත්නම් ඉවර වෙලා නැත්නම් හැක වෙලාම ධර්ම සාකච්ඡා නමුත් අපිට පුළුවන් මේක නැවත නැවත වෙන්න ඇරලා සමහර වෙලාවල වලට 1 2 3 highlight වෙනවලු ප්‍රසිද්ධ 3 5 තේරෙන්නේ. සමහරලාට 3 4 5 තේරෙනවා 1 2 3 තේරෙන්නේ නැහැ. ඒක දැන් එක එක වෙලාවට අ වෙලා පෙන්නනවා. මේ විදිහට එක සැරේකින් මේක දසදහස් වර කරා. කරගෙන කරන ගියාට පස්සේ හොඳටම charge වුණාට පස්සේ නම් මෙහෙම කරනකොට වැඩි වෙනවා. ඉතින් යනකම් ගැම්ම ලැබනකම් මාකාර හිමීට තමයි යන්නේ. ඒකට රාබිකරේ යෝජනාවක් තියෙනවා. ඔට්ටු වගේ කොන්ද කඩන පිටුරු ගහක්. ඔට්ටු එකේ ඔලු කපිදු ඔලුව උඩට පිටුරු පටවලා පටවලා පටවලා මේ කාට දරා ගන්න බැරි තරම් පිටුකන්දක තියෙන තව එක පිටුරු ගහක් දාපුවම කොන්ද කඩෙනවා නම් අපි කියන්නේ මේ අන්තිම පිටුරු ගහෙන් තමයි කොන්ද කැඩෙන්නේ. විකුණ කොන්ද කඩන පිටුරු ගහකේ. නමුත් එතින්ද යනකොට ඌ කොන්ද ගන්න මට්ටමට වැඩි වෙලා තියෙනවා තාපෝ ඩීච් ගමන. ආනා. ඒකේ මේ අනුපූර්ව ක්‍රමයක් සහ හදිස් යන ක්‍රම දෙකක් අතර ගැළපීමක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම ස්කන්ධය දේශනා කිරීමෙන් කරන්නේ. භාවනා කරන එක නරත් එක එක දවසට එක එක දවනික ලොකු කරලා පෙන්නන. ඉතින් පෙන්වල එක ගොඩාක් කල් යනවා යාට මේ ජවනිකා අතර අන්තර් සම්බන්ධතාවයේ තව කඩටි පැටලෙන්නේ නැති වෙන ඉදිරි විස්තර කරනවා කියන එක ලේසි නෑ. Tamanට නම් පැටලෙන්නේ නැතුව යන්න පුළුවන්. කෙනෙකුට කියන්න බෑ. ඉතින් පටිපුත්‍ර ඥානවංශේ නමක් බුදු වුණාට උන්වහන්සේට කියන්න. ඒ නිසා අපේ පුත්‍ර ඥානවංශේ උනත් බුදු වෙලා නොකිය ඉඳලා හිතාගත්තා. කිසිම කෙනෙක් කවදාකවත් මේක සාධක ක්‍රමයට නෙමෙයි හිතන්නේ. දැන් මේක අවුල් වෙන තාලෙට හිතා. ඒක උත්තරය තියෙන ඔක ලක්ෂ කෝටි වාර කරලා කරලා කරලා කරලා මංගෙම අත්දැකීම හැර අවුරුත් කිවට විශ්වාස නැහැ. එක සැරයක් කරපු දේ 14ක් කරන්න. කර කර යනකොට තියෙනවා එක එක වෙලාවට එක එක දැන් highlight කියාට යාට තියෙනවා මොකද්ද න්‍යාය ධර්මයක් එහෙම නැත්නම් ඒවට ධම්ම ඥානක කියනවා. නැත්නම් න්‍යාය ධර්ම කියලා කියනවා. මේ ටික තේරුණාට පස්සේ තේරෙනවා මේක තේරුම් ගන්න මම එකම වැරදි පාරක් කරලා තියෙනවා. නමුත් ඒවට ඉතින් වැරදි කියලා කියන්නේ ඒවා සාසනික උරතක්. කිසිම කෙනෙක් ඒ වැරදි නොකර ගිහිල්ලා නැහැ. අපිට කාටට කියන්න ගිහිල්ලා කෙටි ක්‍රම හොයන්න යන්න එපා. කෙටි ක්‍රමේ අපිට පොඩ්ඩක් තියන්න. දැන් අපි අහන්නේ ඔය අපි වස්තු වැඩ කරන වෙලාවේදී කට්ටිය කියනවා මම තමයි ෂෝට් කට් එකක් කියලා. ෂෝට් කට් එක සාමාන්‍ය කට් එකකට පොඩ්ඩක් දිගයි. ෂෝට් කට් එකක් තියෙනවා. ඒක සාමාන්‍ය කට් එකකට පොඩ්ඩක් දිගයි. ඔය ෂෝට් කට් යඹුරු ධර්මයක් පොඩි කෙටි ක්‍රම හොයන්න හදනවා කියලා කියන්නේ ධර්මයේ අවතක්සේරු කිරීම. අපිට එකක් තියෙනවා. අපිට දැන් හිතියට වැඩිය හොඳයි බව තේරෙනවා. අහලකු දෙයක් නෙවෙයි. ඒක හරිනම් ඒක නැවත නැවත එතන ඉඳන් එකක් ලැබුවේ. ඉස්සරතා මැදදීනේ. ඒකම නැවත නැවත නැවත තමයි කියනවා. තමන්ගේම ඥාණය හැර තමන්ගේම උපක්‍රම හැර කොපි කරලා නම් මේ විභාගේ පාස් වෙන්න බෑ. කොපි කරොත් විභාග නැවත නැවතත් මේක තමයි කොට දෙන්නේ. දේශනා ක්‍රම වෙනස්. බුදුජානකේ දේශනා ක්‍රම වෙනස් එකේන චරිතය හැටියට නමුත් අපිට මේ ශාසනික අවමල් රේණුක තරම් හරි ප්‍රයෝජනයක් වෙලා තියෙනවා නම් ඒක මේ නැවත නැවත කිරීම. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්ස ධර්ම දේශනාවේ විස්තර කරන ලද විශිෂ්ට ඥානයෙන් සොයාගත හැකි හැරවුම් ලක්ෂ 9ක් පිළිබඳ පැහැදිලි කිරීමක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. නාම රූප පරිච්ඡේද වාදය ඉක්මවා දෙවෙනි ධානයට යාමේදී මූල කර්මස්ථානයක් නැති බවත් සිතට එන එන අරමුණු මූල කර්මස්ථානයේ වන බවත් තේරුම් ගතිමි. එම වෙනස් වන අරමුණු මධ්‍යස්ථ අරමුණු හෝ නැවත නැවත ක්‍රියාවට නැංවිය හැකි අරමුණු විය යුතුයද නමුත් එම අරමුණු පැමිණෙන්නේ අනාරාධිතෝ බැවින් ඒවා මධ්‍යස්ථ අරමුණම වීමේ හැකියාවක් නැත නමුත් ධර්මදේශනාවට අනුව කළ යුත්තේ මෙම අරමුණු වලට සතිය පවත්වා ගැනීමයි මේ පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි මේකදී පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ මේ සාරිපුත්‍ර සාංශේ දේශනා කරන මේ නවාකාර නැත්තම් අනුපුබ්බ නව ආනුපුබ්බ විහාර කියන එක විස්තර කරන්නයි කියලා කියනවා. ඉතින් ඒක පොත අරගෙන බලපු ගමන් ඒ නමේ පෙන්ලා තියෙනවා. ඉතින් ආයෙත් ඒක විස්තර කරන්න ඕනේ. අපි ඒක තමයි 1 2 3 4 විදිහට දැන් පහක් හයක් ගිහිලා තියෙන්නේ. මට පේන්නේ ඒක පිළිබඳව පටලවලා තීරුම් අරගෙන තියෙන නිසායි ඔයාගේ ප්‍රශ්නක් නගන්නේ. දෙක තමයි එක අරමුණක් තියා පෞද්ගලික ලක්ෂණ බල බල ඉන්නකොට ක්‍රමයෙන් ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ වලට යන එක ධර්ම නියාමයක්. එතකොට මේ පොදු ලක්ෂණ වලට යෑම ධර්මික දියුණුවක්. එතකොට ආය පෞද්ගලික ලක්ෂණ පේන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක් විදියක්. එහෙනම් ධර්මයේ දියුණුව මේ විදිහට විග්‍රහ කරන්න බෑ. ඒ නිසා පොදු ලක්ෂණ පෞද්ගලික ලක්ෂණේ බල බල බල බල ඉන්නකොට ඉබේම ඒක පොදු ලක්ෂණ දක්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්වා පැතිරෙන ක්‍රමය ධර්ම නියාමයක්. ඒ පොදු ලක්ෂණ වලට යනකොට පෞද්ගලික ලක්ෂණ නොගිනි හැකි මට්ටමට යනවා. වටිනාකමක් නැති මට්ටමට යනවා. ඉතින් ඒක මේ අරමුණ නැතිවීමක් වෙන්නේ. අරමුණ පිළිබඳව විස්තර අනවශ්‍ය වෙන්න පටන් ගන්නවා. වැදගත් නැති පටන් ගන්නවා. නමුත් ඒක ඊට වැඩිය පදනමක හිටින්නේ ඉතින් ඒක නිසා ඒ පැත්තෙන් තේරුම් ගන්න අංශ මූල කර්මස්ථානේ නොපෙනී යෑම කරදරයක් විදිහට බාර ගන්න එපා කියන එක කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ චුල්ල සෝපත් සෝතාපට්ටි යනු කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. එම తත්වය භාවනාවේදී සතිය පවත්වාගෙන යන විට තමන්ට ලැබීදැයි දැනගන්නේ කෙසේද කියා තේරුම් කර දෙනමින් ඉල්ලමි. ස්වාමීන් වහන්සේට නිදුක් නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නය ගෙන්නේ අපේ මේ පැත්තේ කට්ටියට ඇහිම සඳහා කියනවනම් අටුවා යුගයේදී ඇති කරලා තියෙනවා සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා චුල්ල සෝතාපන්නි කියලා. සෝතාපට්ටි කියලා සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා ඇති වෙන යම් විදියක අවිශ්වසනීය භාවයක්. ඒක පිළිබඳව ප්‍රශ්න ගන්න. මොකක්ද මේ චුල්ල සෝතාපන්නි කියලා කියන්නේ කොහොමද ඒක ලැබුණා කියලා දැනගන්න. ඒක සාමාන්‍ය අටුවා විස්තර මේවා කියවන්න ගියාම වෙන්නේ අර ධර්මදේශනාවේ තියෙන සංකීර්ණ භාවය වැඩි වීම නිසා බොහෝ දෙනෙක් තොරතුරු පටලවාගෙන පුල් කරගන්න නිසා අපි ඔය චුටි පාරකේ යන්න හදනවා. නමුත් මේ අපු ප්‍රශ්න නිසා කියනවනම් චුලසෝතපන්න තත්ත්වය කියලා කියන්නේ අරමුණක් දිහා බලනකොට ඉබේම ඒ අරමුණේ මුලැමැද අග අට ගැනීම විපරිණාමය සහ අමාර වීම කියන එක අනුන්ගේ උදව්වකින් තොරව දකින මට්ටමට ගියාම කියනවා ලද්දස්සාසෝ ලද්දපතිත්තෝ බුද්ධ ශාසනය කියලා. බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් ලැබලා තියෙනවා. අස්ස ඉස්පාසුවක් ලැබලා තියෙනවා. මේ මට්ටමින් මැරුණොත් කාදාත් අපාගත වෙනවා. ඉතින් ඒක සම්මස්සන ඥාණයට සමාන කරලා කියලා කියනවා. ඉතින් මේ වචන දාන දාන සමහරුන්ට අල්ලි අවුලක් වෙනවා මේ ඇහෙන දේවල් තීරුම් ගන්න බැරුව පටව ගන්න. ඒක නිසා ගොඩක් විස්තරවලට යන්නේ තමන්ට අර දින විස්තර දිගේ යනකොට සමහරෙකුට ඒ කැලේ අහුන්නේ හිතටමත්. ඉතින් ඒකට ඒව ප්‍රශ්න නගෙන් නගනවා. ඒකට කියලා දෙන්න පුළුවන්. නමුත් විස්තරවලට මේක වැටෙන්නේ. ඒ නිසා සම්මස්සන ඥානය කියලා අපි කතා කරා දෙවෙනි දවසේ බණවලදී අන්න ඒක පිළිබඳව නැවත අවධානය යොමු කරන්න. මේ පැත්තේ මෙහෙම ප්‍රශ්න තියෙනවා තාම. හොඳයි මේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් ඉවසමු ඈ. ස්වාමීන් වහන්සේ දේශන අර මුදල් සතුන්ගේ සමාජයේ යොමුන කරගෙන මම දැරගෙන මම අන්තිම රැගෙන ඊට පස්සේ ගමන මම ආදර්ශ පාර්ශ්වය වංගන කොන ආදර්ශ පාර්ශ්වය ඒක ගමන මාය මම ආදර්ශ පාර්ශ්වය වංගන ආදර්ශ පාර්ශ්වය ඊට පස්සේ ගමන 45 වෙන්න බෑ 90 වෙන්න අන්තක 90 වෙන්න 45 බෑ. ඒක 45ක් වෙන්න බෑ අන්තක 90ක්. 90 කියන්නේ 45 නෙවෙයි. නම් කියන විදිය හැබැයි කරපු පරිකේ මොකක්ද මං කියන්නේ. කරලා වෙන්න පොඩි නිසා තේරෙනවා අපිට කිව්ව බොරුවක්. කිව්වේ ඒක 90 45 කියලා වචනෙන් කිව්වේ නිසා ඒකත් නිවැරදි වෙන්න ඕන අංශක 90ට හැරෙන්නේ කියලා. ඒ කියන්නේ කකුල් දෙක එක තැනකට අරගෙන මේක 90යි මේක 90යි මේක 90යි මේක 90යි. ඉතින් ඒක ආමිකේ කරන්නේ 63කට කඩනවා. කොහොම හරි මේ ශරීරය දිහා බලන්න හිටියොත් එයා කරලා පෙන්නයි. හැරෙනකොට බලන්න. මේ මොකක්වත් අනුගමනය කරන්න යන්න එපා. ඇඟට හැරෙන්න කියන්නේ හැරිලා බලන්න මොකද වෙන්නේ කියලා තමන්ගේ ඇඟ දන්නව කරන්න මේ ක්‍රමෙල් වලට ඇහෙනවද අපි මේ ගහගන්නේවා එහෙමයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ නම් ඇහුන්නේ උත්තර නම් ඇහුණා ස්වාමීන් වහන්සේ මේ කවුද කතා කරන්නේ කියවෙන්න හදනවා ඒ කියන්නේ අර ඒ හරත්චන්ද්‍ර මහත්තයා කියවනේ අන්තක 60ට 60ට 60ට වගේ අපව කරන කතාව ඉතින් යනවා අපි එකේ FT up up up right තමයි එතකොට 60 ඒවා තුනක් කැඩෙනවා. ඒකට සම්පින්දේ ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ කරලා පින්නවයි කියලා කකුල් දෙකම එක විදිහට තියාගෙන සමවර කරලා ඉතින් අන්තක අන්තයට අනුමත කකුල කැඩ හැටි හැටි හැටි හැටි යන කතාවක්. ඉතින් ඒකට අපි ටිකක් ඔය බැනගත්ත ගණන් ගන්න එපා. ඉච්චරම මේ කරලා පෙන්නකොට නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මගේ උත්තරේ තමන්ගේ ඇඟට හැරෙන්න කරලා බලන්න කියන එකයි මම කියන්නේ. තවත් කියනවා මෙහෙම ප්‍රශ්නයක් about about uh, ඒක තමයි අපිට අදාළ වෙන්නේ. අපිට අදාළ වෙන්නේ සක්මනේ අපස් වේරීම තමයි ආපසු හැරේ lefty up up up කියන්නේ නැහැ. ඒක කියන්නේ ඉංග්‍රීසියෙන්ම තමයි කමාන්ඩ් එක දෙන්නේ. ඒ විදිහට යන්නේ ඒක සක්මනේ තකින් අපි යනවා දැන් ආයෙ සරයක් ක්‍රොම්වෙල් කොලෙජ් එකට. ගරු කටයුතු ස්වාමින් වහන්සේ පටිච්ච සමුප්පාදය දුක සකස් කරන වැඩපිළිවෙලක් ලෙස තේරුම්ගෙන ඇත. එය නිවැරදිද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පටිච්චසමුපාදයේ ඇත්තටම හේතු කාරණා අනුව ඵලයක් නිපදවීමයි කරන්නේ දුක හදන්නෙත් ඒකෙමයි නිවන හදන්නෙත් ඒකෙමයි. ඒක නොදැන හිටියොත් දුක හදනවා. ඒක දැනගෙන හිටියොත් නිවන හැදෙනවා. එනිසා පටිච්චසමුපාදයේ ධර්මතාවයක් හැර එයාට කවුරුත් අපායට යවන්න ඕනක මොකුත් නැහැ නිවන්ට යවන්න ඕනක මොකුත් නැහැ. බුදුජානනාතික හෙලි කරපු නිසා ඒක දැනගෙන අපි මේ අපේ වාසියට පාවිච්චි කරන ඉස්සර පරිසම්පාදනය කරගන්න ඕන. ඊපස්සේ අපායට යවන්න හැටි දැනගන්න ඕන. නැත්නම් සංසාරෙට එකල නිවනට දැනගන්න ඕන. එකල නිවනට හැටි හරව ගන්න එක තමයි අපිට කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදය වෙන්න හැර බලා සිටීම හරිද? පිළිතුරක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දහදී ඉන්දිය ධර්ම පහ හරි ගියාට පස්සේ නම් බලන්න එකයි තියෙන්නේ. එතෙන්ට යනකම් ඉන්දිය ධර්ම ටික වඩන්න ඕන. ඉන්දිය ධර්ම වැඩුවට පස්සේ පටිච්චසමුප්පාදයේ ඇවිල්ලා නැහැ අපිට. ආසේ දේශනා කරනවා සමාහිතෝ බික්කේ යථා භූතං ඥානාති පස්සති. සමාහිත මනසකට ඒක පේන්නේ. මේ මේ නීවරණ වල පටලවිලා ඉන්න අවුල් මනසක් බලාන හිටියොත් ඒක පිස්සු තමයි. ඒක පිස්සු හදා ගන්න තියෙන හොඳම ක්‍රම. ඉතින් ඉතල භාවනා කරලා ඉන්දිය ධර්ම සම්පාදනය කරනවා. මේ තත්ත්වයක් තියෙනවා. කන්ටලේ ප්‍රශ්නයක් එනවා. Thank you. Lord, I ස්වාමීන් වහන්ස ප්‍රශ්නේ පැහැදිලි නෑ. මේ කොහමඩක්වත් කියන එක ඔළුව නරක වෙච්ච එකේ කතා කරන්නේ. කියනවා මේ අපි මගුල් ගෙදරකට ගියාම බුෆේ ඩයට් එකට ගියාම හොඳ නරක කොක වුණත් අපි රුචි දේ බෙදා ගන්න. ඕන දේ බෙදා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට බෙදාගත්ත දේ Tamanට අහුමයි. ඒක පිළිබඳ කතා දෙකක් නෑ. මේ සංසාරය කියන්නේ තොච්චරමයි. සංසාරය කියන්නේ ඇටෝමේසයක්. අපි බෙදාගන්නේ අපිට අරකම දේ. වැඩිම කෙලෙස් තියෙන දේ තමයි බෙදාගන්නේ. ඒක අපි කියලා කියන එක මොන වයිති වාස්කුවක් මට අයිති තියෙනවා මට කෙලෙස් බෙදාගන්නේ. අපි කියන ඕක අපටත් අයිති තියෙනවා බෙදාගනින් කාපම් මැරියා. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. කතා කරන අම්මන්ඩි කියනවා මයි ළඟ තියෙනවයි කියලා පුද්ගලිකව කතා කරනවා සම් යම් කිසි රස කැවිලි වල තියෙන කැමැත්ත. ඉතින් ඒ කැමැත්ත නිසා දැනත් මේක මගේ වයසට භාවනා කරන කෙනෙකුට සිල්වත් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා කෑම ඒ රස වලට ගන්නකොට දැන් ගන්න ඉස්සලා දාන්නවා කනකොට දාන්නවා කැවට පස්සෙත් දාන්නවා තාමත් මේ පුරුද්ද තියෙනවා කියේ. නමුත් මේක කොහොමද මේ වගේ නරක බව දැන දැන අර මිදි කණ්ඩ දඟලපු රිලවා ඉවත් මිදි ලංකාව දැකලා උඩ පයින්න පුළුවන් තරම්. පැරලි වෙලා කඩා ගන්න පරිදි කියනවා මිදි මිදි තද ඇඹුලයි කෑවොත් බඩ රිදෙයි හැමදාම නරක දැනගෙන කෑම නරකයි කියලා ඌ යනවා අන්න බෑ යන්නේ මේ පඬිත වාක්‍යයක් කියලා යන්නේ ඒ වගේ අපි කවදද මේ ආහාර පිළිබඳ දරුවන් පිළිබඳ පිළිබඳව දේවල් මේ යම් ප්‍රමාණයක දැනගත් දේවල් ඉවර වෙන්නේ කියලා මට ඉතින් ප්‍රශ්න. ඔය දැනට Taman දන්නවනම් ඉස්සර මේක කන්න ගියාම අපි තරඟ කරගෙන ගිහිලා කාලා සතුටු වෙලා මේ වෙලාව කන්නත් මොකද කරන්නේ කියලා හිතපු කෙනා දැන් දන්නවනේ මේ ඛණ්ඩ ඉස්සලාගේ සීලයට ගැලපෙන්නේ නැහැ. මම කිව්වා තරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කනවා. කෑවට පස්සේ ඉස්සර තරම්ම දැන් රස විඳින්නේ නැහනේ. අන්න මේ වෙනස් වීම ටික තමයි වැදගත්ම කොටස. ඔක දිගට යන්න යන්න ඔය ඕක දිගටම ෆේඩ් ඒ නිසා දැනට වෙලා තියෙන්නේ ওই කතාවේ අමාරුම කොටස දැන් සිද්ධ වෙලා. යන්න ඉස්සලා දන්න මම කනද. උතුම්නාචේ සඳහන් කරන්නේ වැරද්ද දන්නවනම් හදන්න පුළුවන්. උගදෙනෙක් කරන්නේ වැරද්ද අංගට එක. වැරද්ද ප්‍රසිද්ධ කරන්නේ. ඒක නිසා වැරද්ද හෙලි කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා බුද්ධ ශාසනය කියලා. අපි කරන්නේ හැමදාම පුද්ගලිකයි රාජගතයි කියලා මම පේන්නේ නැතු වෙන්න. එහෙම නැත්නම් අසංගත වෙනවා. කවුරු අසංගන්න ඕක ඕක මේ වසංගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා ශාසනයක අපි කරන්නේ වැරද්ද දැනගෙන පුළුවන් තරම් නොකර ඉඳ හදනවා වුණොත් කාටද කියලා කියනවා මෙන්න මේ දැන දැන මම අතින් මෙච්චර වුණා. මේ ඉස්තර තරම් ගණ බහල නැහැ. අන්න ඒකේ තියෙන තීව්‍ර භාවයේ අඩුවීම දැන් අත්දකලා තියෙනවනේ. අන්න ඒ විදිහටම දිගට කරගෙන යනකොට ඕකේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අඩු වෙන ප්‍රමාණය Tamanට වැටෙන කාලයක් යනකොට තේරෙනවලු ඉස්සෙල්ලාදී අඩු වෙලයි. ඒක අරසූපමාවෙන් පෙන්වන බුදුරජාණන් වහන්සේ අත්පොරව පාවිච්චි කරන එකනා සුසු කියලා කියන්නේ අත්උප අත්පොරවට ගොඩාක්කල් පාවිච්චි කරපුවාම පිටලා තියෙන ප්‍රමාණය කියන්න පුළුවන්ලු මම පාවිච්චි කරන්නේ. කලේ හැමදාම ගලේ අතුරන කොච්චර ගෙවෙනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. හැබැයි හැමදාම තීව්‍ර නම් තලේ. තියුණුනා එන්නේ එන්න අතුරන වාරයක් පහස කලේ ගෙවීමක් සිද්ධ වෙනවනේ. ඒකේ වැඩි නමුත් කාලයක් ගියාට පස්සේ පේනවා පොරෝ ගෙවිලා කියලා. එදාට කැලේට විසිකොල දානවා. ඉතින් ඒ නිසා එතන ඒ අත්ත ගන්නකොට මිට මැදෙන ප්‍රමාණයත් ගලිය ගන්නකොට මැදෙන ප්‍රමාණයත් වඩුව තලක් තලකන්නේ වගේ යෝගාවචරයට දෙන්නේ ආරය යනකොට කෙලෙස් වෙන ප්‍රදේශය. ප්‍රතිකටම කරගෙන යෑමේදී තමයි අපිට මේකේ අන්තන්ද ලැබෙන්නේ. ඒ නිසා ගත්ත වැඩි ටිකටම අල්ලගෙන යන එක තියෙන්නේ මොකද උනාට තමයි. අපි දෙනවා ආයතනයක් අවස්ථාව ක්‍රොම්මෙල් විද්‍යාලයේ. ගරුතර ස්වාමින් වහන්ස ධර්ම දේශනාවට අදාළව අපි ලෞකික ජීවිතයේ විවිධ දුක් ගැනවිලි ගැටලු වියෝග ආදී ප්‍රශ්න සමග ජීවත් වෙන්නෙමු. ඊයේ ධර්ම දේශනාවේදී සඳහන් වුණා නික්ලේශී හෝ ക്ഷേම භූමිය යන්න. භාවනා ලෝකයේ මෙන්ම සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු කළ හැකි දෙයක්ද පහදා දෙන මෙන් ඊතා බැගෑපත්තු ඉල්ලා සිටිමි. මෙය භාවිතා කරන්නේ කෙසේදයි මට වටහා දෙන ලෙසද උදෙක්ම ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ විදියට මේ විදිහට අපි මේ කරගෙන යනකොට තාමත් බෑ කියපු අමාරු කරපු දෙයට අඩු ගානේ අපි දැන් යුද්ධෙට බහැලානේ ඉන්නේ. අපි දැන් මේක කරන්න ඕනේ. කරනවා කියලා ඉදිරිපත් වෙන එක මේ ගමනේ තියෙන අමාරුම කෑම. උග දෙනෙක් ඉදිරිපත් වෙන්නේවත් නැහැ. ඒ නිසා අපි දැන් ඉදිරියට ගිහලා තාම කල්ල කඩාගෙනත් නැහැ, බෙල්ල කඩාගෙනත් නැහැ, අතපය කඩාගෙනත් නැහැ. යම් යම් ක්‍රම ටිකුත් අපි දන්නවා. මේ කරගෙන කරගෙන යනකොට දැන් ওই අමාරුම කඩුල පැන්නනම් ඊටු ටික ඔය එකට දිගට කරගෙන යනකොට සිද්ධ වෙනවා. අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඒකෙතර ඊයේ කරාටත් වැඩිය ඉතාම සියුම් මට්ටමකදී ඒ සියුම් මට්ටමේ ඉඳලා අපි මෙතෙක් කල් ගත කරපු ගොරෝසු ජීවිතය දිහා බලන්නේ. සියුම් මට්ටම කියන්නේ සදාකාලික නෙවෙයි. යම් වෙලාවකට අපේ මනස පිරිසුදු වෙච්චාම පේනවා වෙනද නොදැක්ක ගැඹුරක් පේනවා. අන්නේ ගැඹුරේ ඉඳගෙන මෙතෙක් තිබුණු කක්කාව දිහා බලන හැටි. මෙතෙක් කල් අපි රණ්ඩු හරුවල් කරගත්ත හැටි බලන හැටි. මෙතෙක් කල් අපි රාග කරපු හැටි බලන්න ගියාම පේනවා මේ ඉන මට්ටමේ ඉඳලා ඒක බැලිල්ලත් ඒකත් ප්‍රතිවේක්ෂාවක්. මේ විදියට පිරිසුදු වෙලාම නෙමෙයි පිරිසුදු වෙලා පිරිසුදු වෙච්ච එක බලන එක නෙමෙයි පිරිසුදු වෙලා මෙතෙක් කල් කරපු මෝඩකම් එක බලන්න එතකොට අපිට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන්සේ නොදැනේ නොපිනි අපේ අපිට සේවයක් කරනවා ශාසනයක් වැඩෙනවා ඒක නිසා මේ පියාකුස උකු පියාකුස තමන්ගේ ගොදුර ගත්තට පස්සේ ඌ සීගෙන් අහසට පීනන පියාඹන ගමන් හැරිලා බලනවලු මං කොහොමද ගොදුර ගත්තේ කියලා මං කොතනද හිටියේ ගොදුර කොතනද හිටියේ කොහොමද මගේ පියාගේ හැරිය සාර්ථක වුණේ මුද්‍රගත්තේ ආන්නේ වගේ හැම වෙලාවෙදීම අපි අතින් පසුවිපරමක් සිද්ධ වෙනවා අපි හිතපු තැනත් එක බලනකොට අපි අද අඩු ගානේ මොන ප්‍රශ්නයක් තිබ්බත් කතා කරන්න පුළුවන් තැනට අවිල්ලා ඉන්නවා බෙදා හදා ගන්න පුළුවන් අපිට අපි එකම්මගේ දරුවෝ නෙවෙයිනේ එක සාසනෙනේ වැඩ කරන්නේ අන්නේ විදිහට යණ යන එකනා ඒ ගැඹුරු මට්ටම් වලට ගිහිල්ලා මමත් උතන හිටියා. මට අද මේක දකින්න පුළුවන්. හැබැයි මම ආයෙත්තර කක්කාවකට යනවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට මේ ගැඹුරු මට්ටමට යන්න පුළුවන් පින. ඒකට කියනවා සම්පත්තිකර අවස්ථාව තියෙනවා කියලා දැන ගැනීම. එයාට විතරක් නෙවෙයි ආනිසංශ යත් එක්ක ඉන්න උණු පණ්ඩලියටම ආනිසංශ ජනකයි. මේ නිසා මේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරන්න ඕනේ භාවනා කරන පිරිසක් එක්ක ඉන්නේ කියනවා ඒත් ආනිසංශ තියෙනවා. භාවනා කරන්න ඕනේ නැහැ. ඒ භාවනා කරන්නේ නැති එක්කන භාවනා කරන කරන පිරිසක් එක්ක ඉඳලා ඉන්නේ. ඒකට අපරාධයට නිකන් හම්බෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා භාවනා කරන පිරිසට උපස්ථාන කරා. භාවනා කරන පිරිසට කණ්ඩ බොණ්ඩ දුන්නත් ඒගොල්ලත් එක්ක සමගිය හිටියොත් ඒකට ඇමරිකන් භාෂාවෙන් කියන්නේ good vibes කියලා. ඒ භාවනා කරන අයගේ යන හොඳ සෞඛ්‍ය සම්පන්න කම්පන වේග අනිවාර්යයෙන්ම අනිකට නොමිලේ ලැබෙනවා. ඒක නිසා අපි අද අවශ්‍ය සාකච්ඡාවේදී බලමු. ඔය දැන්නාපු ප්‍රශ්නේ තියාගන්න ප්‍රශ්න මං ආපුවා මට දෙන්න. මං ඒක බණ කියන වෙලාවදී සලකා බලන්න කොහොමද අපි යණයට මට්ටමේදී සංසන්දනාත්මකව ඉරපසික කරන්නේ කියලා. ඒකට මෙහෙන් ප්‍රශ්න නැති නිසා ආයෙත් දෙන අවස්ථාව ක්‍රොම්මෙල් කොලෙජ් එකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව යෙදෙන අවස්ථාවේදී හෝ භාවනා නොකරන අවස්ථාවකදී භාවනාවෙන් ඇතිවන දියුණුව ගැන සතුටු වීම කෙලෙසයක්ද? තෙරුවන් සරණයි. මොකද කියන්නේ භාවනාවෙන් ඇතිවෙන භාවනාවෙන් ඇතිවන දියුණුව ගැන සතුටු වීම ක්ලේශයක්ද? ඔය දියුණුව වී වෙලා නම් කමක් නැහැ. දියුණුව වෙන්නේ නැත්නම් අල්ලපු දෙට්ටක් තිනා වෙන්න පුළුවන්. වෙලා සතුටු වෙලා නම් ඉතින් ඔය Tamanට විතරක් කෙලෙසයක් සිද්ධ ලයිට් අහුක දෙනකොට වෙලා තියෙන එක නෙවෙයි දිනුනුයි කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නකොට වෙන්නේ කොහොමද අල්ලපු ගෙදර මිනිස්සුන්ට hina යනවා මේ මම්බණ්ඩි නම් හිතුවේ නිකන් යලින් යනවා වගේ නිකන් අපිටවත් වගේ වෙවිත ගන්න බෑ කියලා. ඒ නිසා බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා දෙකක් වහන්න බෑ කියලා මේ ජීවිතේ. එකක් තමයි තමයි ලැබුව යම් විපස්සනා ඥානෙ වෙනවනම් ඒක කාටද කියන්න තියෙන ආසාවක් එනවා කියලා. මොකද මේක කල්පාතෝකේ වෙන දෙයක් නේ. ඒක වසංගම්බ බැරි දෙයක් කියලා. තව එකක් අපිට ගමනක් යන තුනොත් යාතින් හරි ඒක යනවා මිසක් ඒක වළක්වන්න බෑ කියලා. ඒ නිසා මේ Taman අවබෝධ කරපු ඥානයක් හෝ ගමනක් යන්න හිතුනොත් ඒ දෙක වළක්වන්න බෑ. අපි හීනෙන් හරි යනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් පිළිබඳව අවඩක් සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. තමයි මනුස්ස හිතේ තියෙන දුර්වල කියන්නේ ආකිටෙක්චරල් ඩිෆරන්ස් අඩිපාඩුවක් තියෙන අපේ යම් කිසි ඥානයක් ලැබුවට පස්සේ ඒක වසන් ගන්න ඉන්න බෑ අල්ලපු ගෙදර මිනිස්සු දක්වත් පැතිරෙන ගතියක් තියෙනවා බුදුසසුන් වහන්සේ ඔක අරගෙන පසංගගෙන හිටියා නම් අපි අසරණයි අනාතයි අපි හිතුවා බුදුසසුන් වහන්සේ හිතුවා බඩනෝ කියන්නේ පසංගන්න බෑ ඒ නිසා ඒක වෙනවා නමුත් ඒකෙන් අනවශ්‍ය හිතාමතා කරන්න නැතුව පරිස්සම් වෙන්න වෙන්න තියෙන ඩැමේජ් එක වෙන්න තියෙන හානිය පුළුවන් තරම් අඩු කර ගන්න බලන්න කියලා අපි යනවා දැන් මේ ෆොරස්ට් ලේක් පන්තලෙන් එන ප්‍රශ්නකට. ප්‍රශ්න ඇහෙනවද ක්‍රොම්වෙල් පැහැදිලි නෑ ස්වාමින් වහන්සේ. දැන් භාවනා කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට සමහර තමයි නිකම් මරණයට ආසන්න වෙනවා නැත්නම් නොදන්න නොකිය වෙන දේශයකට යන්න වගේ තීරණ වෙලාවක් එනවා ඒක තමයි ප්‍රශ්නයක් විදිහට නගන්නේ සා කියන්න තියෙන්නේ සුත්‍යනාසේ මේකට අපි සිද්ධියක් කරනවා. ඒ තුල කවදාකවත් ඉවර නැහැ. ඉවර තියෙන්නේ මෙතෙක් කල නොදන්න තැනක. ඒකට යන්න බැරි අපි දන්න දේට තියෙන ආසාව. අපි හිතනවා දන්න දේ තුළ තමයි නිවන තියෙන්නේ. මේ ත්‍රිපිටකය ඇතුළේ තමයි නිවන තියෙන්නේ. මේ සීලය ඇතුළේ තමයි නිවන තියෙන්නේ. මේ දානය ඇතුළේ තමයි නිවන තියෙන්නේ. මේ භාවනාව ඇතුළේ තමයි නිවන තියෙන්නේ කියලා ඒකේ යාට කවදාකවත් ඒක කියන්නේ. නිසා අපේ භාවනාවේ වඩා හොඳ නැති වෙන්නේ අපි ළඟ තියෙන හොඳ ටික නිසායි කියලා කියනවා. තේරුම් ගන්නද? අපිට වඩා හොඳ වෙන්න බැරි අපේ තියෙන හොඳ ටිකට බැඳෙන නිසා. මොකද කියන්නේ? අපේ තියෙන හැම හොඳක්ම අපේ ගමනට පාදයි. ඉතින් ඒකේ ලකුණ තමයි මරණය කියන්නේ කොහොමදත් හොඳ නරක දෙකම නැති වෙනවා. භාවනාවේ පෙන්නවා ඔබේ හිත නොදන්නා නොතනකට එතකොට අපිට පුදුම වයක් ඇති වෙනවා. පළවෙනිම කරපු රිට්‍රීට් එකේදී ඒ මොනින්දර කියන්නේ. ඒ පාතිමා රිට්‍රීට් එකේ තියෙනවා මරණීය අත්දැකකට පහුවෙන්ද තමයි සෝවන. ඒක කියන්නේ මූර්තිය අත්දැකකට පස්සේ තමයි අමූර්තයට යන්නේ. මූර්තිය දාගෙන මූර්තිය දන්නේ නැතුව මූර්තියට යන්න. ඒ ඉතින් ඉස්සලා අපි ජීවිතේ පාවා දෙන්න ඕනේ, ශරීරේ පාවා දෙන්න ඕනේ. එතකොට තමයි නිවනට සුසුකමක් ලැබෙන්නේ. ඒ නිසා මේක නර බිල්ලක්ම ඉල්ලනවා. තව බිල්ලකින් හරි රූපෙට රූපෙන් හරි බේරන්න බෑ දෙයයන් ආන්තිත් එක්ක වගේ. බුදුහාමුදුරුත් එක මොකුත් කරන්න බෑ. අතාරින්දම වෙනවා. කැමැතිද? රූපෙට රූපයක් කියලා නිකන් සතේ කාසියක මිනිස්සෙක් පූජා කරුවට හරියන්නේ නැහැ. කවුරුත් කියලා පපන්නම වෙනවා. ඔට්ටු එහෙම නැත්තම් භාවනා කරලා නැති ඉන්න එකයි. භාවනා කරනකොට රැයට ප්‍රශ්න නැහැ. දැන් භාවනා කරනකොට අනිවාර්යයෙන්ම අපි නොදන්න ශේෂයකට යනවා. ඒ නොදන්න ශේෂය යන්නේකට තියෙන අනුමැතිය තමයි අපි දෙල්ලක්කාරක කියන්නේ. දැන් යෝනිසමංස්කාරය කියලා කියන්නේ. අපි දන්න ක්‍රමයකට නෙවෙයි යන්නේ. දන්න ශේෂයට ගිහිල්ලා තාම සත්‍ය කරලාන්ති කියලා. නොදන්න ශේෂයකට ගිහිල්ලා තාම සත්‍ය කරලාන්ති කියලා බලනවා. දන්න ශේෂයකට ගිහිල්ලා තාම සීලේ කැඩි කියලා බලන්න. දන්න ශේෂයට ගියාට සද්ධාව සීලේ සතිය කැඩෙන්නේ නැහැ. ඒක සමාධි කර තමයි අපි සාව සීලයේ පන්නරයක් තියාගන්න. එනිසා ඔය හොඳ මාගේ මෙන්න ඇදිට හොඳ ගමන. ඔක නැවත නැවත දුකට හිතට වත්ත ගන්න පුරු කරගන්න ඊටත් වැඩිය අභික්ෂින් වලට ඉදිරිපත් ඉඳී තියෙනවා මේක තමයි සජීවී සාසනය කියන්නේ මයිටි බුදුහාමර එනකන් ඉන්න එක නෙවෙයි. අන්තිබ්බත් කියන දාදන එක නෙවෙයි. දැම්ම දීලා දාපන් තුවන්න කනපන් වතුරට රාජා හෝ මා හෝ ගංගා හෝ අපි යන ආයසරයක් ක්‍රොම්වෙල් කොලෙජ් එකට. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ මේ දේශනාවල පොත් ඇද්ද? කරුණාවෙන් පවසන්න. තෙරුවන් සමහරක් ලියවිලා තියෙනවා දැනට ලියවිලා පවතිනවා. ඒක දෙන්නේ නැත්තම් හුඟක් හොඳයි කරන දෙයක් නම් සමහරවිට ලියනවා. මොකද ඒ ගැන සෝරි කියලා තමයි මට කියන්න තියෙන්නේ පොත් තියෙනවා ඒක ගැන මම කනගාටු වෙනවා. දැන් අවසාන ප්‍රශ්නේ මෙහෙන් එනවා ෆොරස් ලේක් එකෙන් අපි ඒකෙන් සමාප්ත කරනවා මොකද දැන් පැය දෙකක් ගිහිල්ලා තියෙනවා. අනිවාර්යම පුළුවන් මේ ප්‍රශ්නේ මෙහෙමයි අයත් රාව් ප්‍රශ්නේ අන්නේ හේතුඵල ධර්මවත් වෙන්නේ මේ මේ දීවනත උපක්‍රමයක් හොයාගෙන හේතුඵල හොයාගෙන නැත්තම් ඊළඟ විදියට පාරේ නිවන් දෙන්න පුළුවන්. කියන්න තියෙන්නේ මෙච්චරයි. සිද්ධියක් වෙන්න නාමාදිටි නැතුව බැලුවොත් කර්ම තේරෙනවා. තණ්හාවෙන් හෝ මාන්නෙන් හෝ දික්කියෙන් ප්‍රශ්න තියා බැලුවොත් හේතුඵල නෙවෙයි පේන්නේ Tamanට ඕන දේ පේන්නේ. අපි නිතරම කරන්නේ අපේ තණ්හාවෙන් ප්‍රශ්න තියා බලනවා අපේ දික්කිය මම අපේ මාන්නේ ප්‍රශ්න දිහා බලගෙන ඔබට තේරෙන්නේ මට තේරෙන්නේ මෙන්න මේකයි තේරෙන්නේ. ඉතින් තේරෙනවා උගේ වයර් මාරු වෙලා තියෙන්නේ. ඉතින් වයර් මාරු වුණාට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉත්‍ය දිහා දැනගන්න ඕන නම් අපතර නොදැක්කා වගේ බලන්න. වුණාට නැහැ වුණා වගේ බලන්න. දැනුණාට නොදැන්නා වගේ බලන්න. වෙනකොට මොකක් වගේ බලන්න අනන්තිමට මලමිණික් වගේ බලන්න එතකොට හේතුඵල ධර්ම තමයි තේරෙන්නේ. ඒක කරන්න බැරි. කොටියක් ආවත් දැක්කම දුක්ඛ කෙරුණා ඒක තණ්හා මාන බලන නිසා ඉන් බලන්න ඕන දේ විතරක් ප්‍රകൃති ඊට පස්සේ අපි දෙන අර්ථකතනය මම දැක්ක හැටියට කියන එක මිසක් ප්‍රകൃති නෙවෙයි ඒක නිසා මේ පුත්තජනියා කියන දෙයක් පහකට ගණන් ගන්න දෙපැයි ඒ ලුක්කාන්ත කිව්වේ ඒක අපි අඟරි දෙන තාලේ ඒක මම නොකිය ඉන්නක හොඳයි කියලා මට හිතෙනවා කිව්වොත් තරහ වෙනවා කට්ටිය මේ එක්කෙනෙකුටවත් මේ සිද්ධිය පෙනිලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒගොල්ලන්ට භාගයට පේන තරමට මත ප්‍රකාශ කරන්න සහ කියන්න තියෙන ආසාව සම්පූර්ණ සිද්ධිය දකපු එකනට කියන්න දෙයක් නැහැ. ඒක කරන්න බෑ. මොකද අපේ තණ්හා මාන වලින් මේ වන ලක්ෂණ අපි අර්ථකථන දෙයි. ඒක කියනවා just being. ඉන්න මොනක්වත් නොකර ඒකවල තියෙන්නේ. ඒක තමයි අපිට කරන්නේ. ඒක තමයි භාවනායේ සමාධිය යෙලම කෙලෙක කියන්නේ ආකාර වචී සංස්කෘති චිත්තාර සීල කර්මත කරපො. චිත්තෙට දෙපේ. ඒක බලන්න ඕනේ තමයි. what what you see that you are කියලා කියන්නේ. wherever you go there you are කියලා කියන්නේ. ඒක නිසා මේක මේ පෘථග්ජන ලෝකෙ දිහා බලන්න හිටපුවාම කෑම කන්න ඕනේ hina කාලා ජීවත් වෙන්න. hina කාලා ජීවත් වෙන්න පුළුවන් මේ Tamanට දුක වවා ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලට දැඟලිල්ල දිහා බලනකොට ජීවිතේ මල් විහිං පල් අපි මේ විඳින හැම එකක්ම බෙදා ගන්න කන කැමක් මෙතන තියෙනවා ජීවිතේ මල් මේක විහිං අතර තියෙන හැබැයි යාට අයිතියක් මේ විදිහට පරිකරන්න අපිට අයිතියක් නැහැ ඇඟිලි ගන්න මේ ඒකෙන් ආධාරණ විහිළුවක් කරගෙන විහිළුවක් විඳගෙන මුවින්න වෙන hina වෙවි ඉන්න පුළුවන් මේ මිනිසයා කියන සතා මනුසතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදි මේ ක්‍රියාකලා වැරදි බලන්න සම්බන්ධ නොවි බලන්න සිද්ධිය කියා කොච්චර වෙනස්ද කියලා මේ කරගන්න අමාරුයි ඒ නිසා පටිච්චසමුප්පාද තමයි සිද්ධ වෙන්නේ අපිට පේන්නේ නැත්තේ මොකද අර තණ්හාමාන දිට්ඨි වලින් කලර් වෙලා තියෙන්නේ අපේට. ඒ නිසා ඒක හරහා බලන කිව්වහම හරියට හිච්චෙදෙනවා. අපිට ඕනේ අපි බලන්න. අපි නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රොම්වෙල් විද්‍යාලයේ ප්‍රශ්න වලට උත්තර දෙකකදී ඉංග්‍රීසි මාධ්‍යර කොහොමඩක්ක සාධාරණයක් නේ. ඒක ගැන අපි කනගාටු වෙනවා. අපි ප්‍රශ්න ටික තියාගන්න අපි හෙට දවසේ වගේ ලැබෙන අවස්ථාව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි සතිವಾರය સમાપ્ત කරන්නයි හදන්නේ. ඉවර කරන්න ඉස්සෙල්ලා තියනවාද කාටවත් අධිශීක්ෂණයක් ස්වාමින් වහන්සේ මේ සිංහල ප්‍රශ්න ඉවරයි. කවිය තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අයකට ඉඩ දෙනවා. අපෝ ෂුවර් ෂුවර්. ගෙදර ගිය මුලදි රැකගෙන වැඩු සතිය පවර කෙලෙස් ආවත් නොසැලෙයි පිටිය වසර ගෙවෙයි කොහු වෙයි සසරේ හැටිය ගවර වලක් වාගේයි ගවර වල වගේයි යම පල්ලන් හිටිය සසර සාගරේ තණ්හා දිය සුලිය ඔය පිස්සු නතර කරලා කවියක් කියන්න කිව්වා. මේක මේ නිකන් පල්ලහැලි කියනවා මෙතන මොනවක්වත් ඇයිද? කවි ගන්න කෙනෙකුට කියන්න කියන්නේ ඔකට හැයින තාලේ. හිමත. ඒක මන් දන්න තාලේ එහෙම තමයි ස්වාමීන් වහන්සේ. මේ අය අහක් ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් බලලා කියන්නේ කියලා කියන්නේ කියන මනුස්සයා නෙමෙයි මේ අපිට ඇහෙන්නේ මේ ඉලෙක්ට්‍රොනික ලින්ක්ස් දෙක තුනක් කරා ඇවිල්ලා ඒ නිසා කවියක් අහන්න පුළුවන් විදිහට රස වින්දනය විඳින්න පුළුවන් විදිහට කියන්නේ තරහ වෙන්න එපා ඉතින් මම ඔහම කිව්වා ස්ලෝ එනවා අපිට එනවා ගෙදර ගිය මුලදි රැකගෙන වැඩු සතිය පවර කෙලෙස් නොසාවත් නොසැලෙයි පිටිය වසර ගෙවෙයි කුහු වෙයි සසරේ හැටිය ගවර වල වගේ යම පල්ලන් හිටිය සසර සාගරේ තණ්හා දිය සුලිය නොතිර නමුත් අප හැම කඹුරන හැටිය ඊතර වෙන්න රැකලද එකලස් ගතිය වැතිර වඳිමි හිමි දෙසුවට ක්‍රම විදිහ කාගෙත් රුචි අරුචිකම් ගැන වග කියන ඊයෙත් දම් දෙසුම මා හැඟි බව දැනින ආයෙත් වඳිමි හිමි නිවැරදි මග දෙසන මගෙත් ආයුගෙන නිවනට වඩිනු මැන තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මං ආයෙත් පොරස්ලේක් පන්සලෙත් කවුරු හරි කවි කියන්න ඉන්නවනම් අවදගත් දෙන්න ප්‍රශ්න අහන්න දිගයි ප්‍රශ්න අහන්න කරයි ප්‍රශ්න වෙලාව ගත වෙලා තියෙන්නේ කවුරු හරි ඉන්නවද කවි කවිකාරියක් හරි ඉන්නවද පොරස්ලේක් නැත්නම් අපි මෙතනින් සතිවාර සමාප්ත කරනවා. ස්මින්නාන්තයත් සම්බන්ධ වෙච්ච සිදු දනාටම තෙරුවන් සරණයි.